අවසරයි සංගරත්න අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඊ වගේම ධර්ම දේශනාවක් සඳහා එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ජානීය කෝ ආවුසෝ සාරිපුත්ත බික්කෝ පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ ඒවං සුසමාරද්ධං කෝ සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්තති තී මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි පසුගිය දවස් දෙකේම ඉගෙන ගන්න උත්සාහ කරේ එහෙම නැත්නම් තේරුම් ගන්න උත්සාහ කළේ ආධුනික යෝගාවචරයේක් ආධිකාමික යෝගාවචරයේක් තමන් යන මඟ ලකුණු පෙර මඟ ලකුණු දැනගෙන තමන්ගේ సంతානයේ තුල මේ බොජ්ජංග ධර්ම නැත්නම් මේ බෝධියට අංග වෙච්ච බෝධියට ආසන්න කාරණ වෙන ධර්ම දැන් තමන් තුළම වැඩෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් පච්චත්තං වේදිතබ්බ කියන විදිහට වැටහෙන වෙලාවක් එනවද හරියට මානසිකාරයේ යොදවනවන හරියට යෝන්සෝ මානසිකාරයේ ඉන්නවනම් කියන එක සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඒතර උපවාන ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර තමයි එහෙමයි සාරිපුත්‍රයනි ආධුනික යෝගාවචරයේක් ආධිකාමික යෝගාවචරයේක් ඒ සත්‍ය ධම්ම විචය විරිය එන තමයි පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ පොඥංග ධර්ම දැන් Taman තුල වැඩෙනවා කියන එක යහ ක්‍රමයට කල්පනා කරනවා නම් උපපද උපමානසිකාරයෙන් පතමනසිකාරයෙන් කල්පනා කරනවා නම් උපාය මනසිකාරයෙන් කල්පනා කරන යාටම වැටෙනවයි කියන එකයි උත්තරේ ලැබෙන්නේ. උතියේ පොඩි පොඩි සංශෝධන නැත්නම් වටහා ගැනීම කරන්න ඕනේ. අපි මේ දැනට සාකච්ඡාවට ලක් කරලා තියෙන ප්‍රීති පීතිය කියන චෛතසිකය කොයි මට්ටමට ගියාට පස්සේද ඒකේ පෙරමග ලකුණුත් එක්ක තීරුම් අරගෙන මේ සැරසෙන්නේ මේ එන්න හදන්නේ ප්‍රීතියකටයි කියලා තේරෙන්නේ ඒ ප්‍රීතිය කොච්චර කල් අත්විඳනට පස්සේද ඒක යහ ක්‍රමයට හරියට අඳුරගන්නේ කොච්චර කල් ගියාට පස්සේද කියලා ඇහුවොත් ඒ මූලික මට්ටම් වලදී ප්‍රීතිය ඇවිල්ලත් යනවා ඒක ඇත්තට මේ භාවනාවෙන් ආපු එකක්ද එහෙම නැත්නම් මේ මේ මේ නුහුරුණු පුරුදු ලක්ෂණ ලක්ෂණ පෙන්වන්නේ පීතිය එන්නද කියන එක යෝගාචර දැනගන්න නෙවෙයි කරන්නේ. ඒක නිකන් අහම්බෙන් වගේ ඉඳපු ගමන් එනවා යනවා. Tamanට වශී භාවයකුත් නැහැ. ඒ වගේම ඒක සීද්ධි වෙලත් නැහැ. වරින් වර අහම්බෙන් වගේ නිකන් සාමාන්‍ය නිකන් පොට්ට chance එකට වගේ එනවා. ඒක එnde ඉස්සලා එන ලකුණු දන්නෙත් නැහැ. ඒ නිසා යෝගාවචරයා මේක භාවනාවේ දියුණුවක්ද එහෙම නැත්නම් මේ පෙරපිනක් පටිසන් දීලාද කාලගුණය හරි ගිය නිසාද කියලා හරියට විස්තර කරන්න බෑ. ඒම කරලා කරලා කරලා යම් දවසකට යෝගාවචරයට මේ පෙරමග ලකුණු පහළ වෙලා තියෙන්නේ මේ එන්න හදන්නේ ප්‍රීතියයි මේ ප්‍රීතිය පිළිබඳ පූර්ව ලක්ෂණයි බුබ්බ නිමිත්තයි මේකෙන් ඉස්සරහට ප්‍රීතිය එනවා මම මෙන්න මේ මේ විදිහට කෙරුවොත් මේක හොඳ ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රීතියක් බවට පත් වෙනවා මට වශී කරලා කියන්න පුළුවන් සාතික් කරලා කියන්න පුළුවන් සිද්ධි වෙලා තියෙන්නේ කියලා දැනෙනකොට ඒ දැනෙන මට්ටමට තමයි පීති සම්බොජ්ජංගේ කියලා කියන්නේ. ඒ නිසා මේ යෝගාවචරය ඊට ඉස්සෙල්ලා මේ ප්‍රීතියම බොජ්ජංග මට්ටමටපත් නොවි දහස්වර ලක්ෂවර අත් දකිමින් කටයුතු කරන්න ඕනේ සැක මුසුව තාම පිරිසුදු නැතුව නමුත් ඒ කරගෙන කරගෙන යන එකට ලැබෙන ප්‍රතිලාභයක් තමයි ලැබෙන සන්තෝෂමක් තමයි ඉස්සරහට දැක දැක දන දන මෙන්න මේවා පෙරමග ලකුණු මේවා පූර්වංගම ලකුණු මේක ඉස්සරහට ප්‍රීති සම්බොජ්ජේ බාටපත් වෙනවා මේ ප්‍රීති සම්බොජ්ජංගේ අහම්බයක් නෙමෙයි කාගේවත් සුභාසින්තනෙකුත් නෙවෙයි මෙන්න මේ මේ විදිහට නුවණින් මෙනෙහි කරපු නිසා එහෙම නැත්නම් උපාය මනසිකාරය නිසා හරියට උපාය දැනගෙන මෙනෙහි කරපු නිසා එහෙම නැත්නම් පත මනසිකාරය කියනවා පාර දැනගෙන මෙනෙහි කරපු නිසා බට දැන් ඒ ප්‍රීතිය එන්නේ ඉස්සලම දන්නවා තා පොඩ්ඩකින් ප්‍රීතිය එනවයි කියලා. දැනට මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රීතියේ පූර්ව ලක්ෂණ පෙරනිමිති බවක් දන්නවා. ඒසට යෝගාචර ප්‍රීතිය නාවත් පිරිච්ච ගතියෙන් භාවනා කරන්න. එයා භාවනා කරන්නෙම අදිමු අදිමුච්චය කියන අදිමුච්ච අදිමොක්ඛ කියන චෛතසිකයේ ඇතුව යා මේ තාම ප්‍රීතියට පත්‍රා නැතුවට අනිවාර්යයෙන්ම දන්නවා මේ කියන්නේ ප්‍රීතියට කියලා. ඒකට ඒ යෝගාවචරය යන්නෙම තෙදක් ඇතුවමයි ආඩ්‍ය හිතකින් ප්‍රෞඩත්වයකින් ඒ වගේම පිරිචිගතියකින්. ඒ මොකද යා මග මීට දහස්වරක් ගිහිල්ලා වැරදි වැරදි ගිහිල්ලා නැත්නම් සැකමූසෝ ගිහිල්ලා අද යන්නේ පිරිචිගතියේ. අන්න ඒ වගේ වැඩපිළිවෙල තමයි මුළු ථේරවාදයේ සම්පූර්ණෙම තියෙන්නේ. පටන් ගන්නකොට කාටවත් ඒ විශ්වාසය ඒ වශීභාවය ඒ සිද්ධි වෙන ගතිය නැහැ. අතනින් මතනින් ආවට ගියාට යම් යම් ලකුණු ටිකක් ලැබෙනවා. ඒක නිකන් මේ ප්‍රහෙලිකාවක් පුරවනවා වගේ අතනින් පිටින් පුරවන්න පුළුවන් ගොඩක් හිස්තැන්. මේ තියේදිත් කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ නැති චිත්ත නියාමයක් මේක වැඩ කරනවා. ඒක සරුවච්චන් අදට තේරෙනවා. මේ සරුවචනාංශය අපට ප්‍රඥාවෙන් නෙවෙයි උපදේශයක් දෙන්නේ අනුකම්පාවෙන් කරුණාවෙන් බොහෝක ඔහම වුණාට අංග සම්පූර්ණ නොවැටුණාට ඕක කරගෙන ඵලයක් මේක හරියටම දෙයයන් වාසී කෙනෙක් ලෝකේ ඉන්නවා විශ්වාසයෙන් රැකපන් කවදා හරි දෙයයන් වාසී ඔබ දිවි ලෝකෙට ගිහිල්ලා දානවා ඒක නිසා බය වෙන්න එපා කියන මේ මිත්‍යා දෘෂ්ටි සද්ධාවත් මේකේ එච්චර ලොකු වෙනසක් නැහැ මේක කිව්වට පටලවා ගන්න යන්න එපා. ඒ ආගඟුලත් කියන අපිට දැන්න පේන්නේ නැතුනට දෙයියන් කියලා ඉන්නවා. උඹ කරගෙන කරන ඵලයන්කෝ. එතකන් අපිට පහින්දපන්. අපි කියන දේ කරපන්. මෙහෙම මෙහෙම කරපන් කියලා අපි නාසලනු දාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යන මිත්‍යා දෘෂ්ටි තියෙනවානේ. දැන් එතකොට දාර්ශනිකේ ප්‍රශ්න කරනවා. දැන් මේ දරුවචන් වහන්සේ අපටත් කියනවා ඔබට ඔක තාම තේරෙන්නේ නැහැ. ඔය සමහරක් ලකුණු ඔය ප්‍රීතිය පහළ වෙන ලකුණු තමයි. ඔබ සද්ධාවෙන් කරගෙන ගියොත් මට ඉස්සරහට ප්‍රීතිය පහළ වෙනවා. දැන් ඕ ප්‍රශ්න කර කර ඉන්න එපා. මුළු හදින්ම උරදී ලයදී භාවනා කරන්න. ඉතින් එතකොට ඒ සද්ධාවයි මේ සද්ධාවයි දෙකටම කියනවා අමූලික සද්ධා කියලා. ඒ සද්ධාවට මේ සද්ධාවට දෙකටම කියනවා පසාද සද්ධා කියලා. ඒ සද්ධාවේ මේ සද්ධාවේ වෙනස මොකද්ද? අවුරුදු 7ක් ඇතුළත මේකට උත්තර දෙනවා බුදුහාමුදුරුවෝ. නැත්නම් අවුරුදු 6ක් ඇතුළත දෙනවා. නැත්නම් 5ක් ඇතුළත දෙනවා. අන්තිමට කියනවා දවස් 7කින් අපට ප්‍රතිඵල දෙනවා. බුදුහාමුදුරුවෝ ගුරුකම් කරන්නේ හරි ගියාම ගාස්තුව ගෙවීමේ ක්‍රමයට. කවුරුවක්වත් හිතන්නේ නැහැ. ඒක නිසා හිතනවා අපේ සද්ධාවත් අර සද්ධාව වගේමයි කියලා නෑ. බුදුජානන්සේගේ සද්ධාව අර විදිහටම තමයි. හැබැයි නොබෝ කලකින් එක ඕකප්පන සද්ධාාවක් බව කරපොටිකට මෙච්චර ප්‍රතිඵල තියෙනවා කියලා Tamanටම Taman දැනගන්න පුළුවන් සමහරු ඒක බුදුජානන්සේගේ මහා කරුණාවෙන් බාර අරගෙන කරනවා. දැන් උන්වහන්සේ බොරු කියන්නේ නැහනේ. වචන දෙකක් නැහනේ. මම කරනවා කියලා. සමහරුන්ට මේක ප්‍රඥාවෙන්ම වැටහෙනවා. ඒ වැටෙන්නේ සූතමේ මට්ටමට. ඒක තාම සාධාරණීකරණය කරලා නැහැ. ණය විපස්සනාට වැටලා නැහැ. ආකාර පරිවිතකයට වැටලා නැහැ. තර්කයට ගැලපෙන්නේ නැහැ. සුතමෙන් කියනකොටම තේනවා මේක නම් වරදින්න බෑ. මොකද මේකේ බුදු ගැඹුරක් තියෙනවා කිය. ටික වෙලාවකින් යාට තර්කයට අහු වෙනවා. ණය විපස්සනාට අහු වෙනවා. ආකාර පරිවිතක්කයට අහු වෙනවා. ඒකෝට හිතනවා හරි හරි. දැන් මම ඇහුවා විතරක් නෙමෙයි මට දැන් වැටහෙනවා ටිකක්. හැබැයි තර්කෙට ඊට පස්සේ කර බලනවා. කර බලන්න බලන්න අර සද්ධාවෙන් අනුකම්පාවෙන් වටහා ගන්න පිරිසකුත් ලෝකේ ඉන්නවා. තව තමාරක් ඉන්නවා හරියටම කාරණා වටහා ගැනීම එහෙම නැත්නම් ප්‍රඥාවෙන් මේක මේ විනිවිදින. මේ දෙකටම සාසනය කැපයි. ඒ නිසා අපේ මේ දේශනාව ප්‍රඥාවට විතරක් කරු කරන්න බෑ. සද්ධාවටම කරු කරන්නත් බෑ. මේ දෙකටම අදාළ කරුණු ගැනීමෙන් අපි ඉදිරියට යන්නේ. හැබැයි මේ සූත්‍රයක් සූත්‍ර සාධකයක් ඉදිරිපත් කරන කරනකොට අපි ප්‍රඥාවටයි ආරාධනා කරන්නේ. මෙන්න බලන්න විහිළුවක් නෙමෙයි බුදුහාමර මේ කියලා තියෙන වචන නිකන් සජ්ජායනා කරනට එන මන්ත්‍ර ජප කරන්නේ වනේ මේ හැම වචනයකම අර්ථයක් තියෙනවා. ඒ අර්ථයේ ක්‍රමයෙන් පෙළ ගහලා තියෙන කොටසක් කරගෙන යන්න. එතකොට Tamanට ඒක මේ ව්‍යාකරණෙමත් අල්ලගත හැකි, භාෂාවෙමත් අල්ලගත හැකි, තර්කෙනුත් අල්ලගත හැකි, ආකාර පරිවිතකෙමුත් අල්ල ගන්න පුළුවන්. සමහරෙකුට ඒක එච්චර ඕනේ කරන්නේ නැහැ. අපිට මොකද්ද වාද කරන්නේ? බුදුහාමුදුරුත් ඒක උන්වහන්සේ කිව්වනම් මම කරනවා. යැත්තු සද්ධාවෙන් යනවා. ඉතින් මේ දෙකොල්ලටම ගැළපෙන විදිහට මේ ධර්ම දේශනාව මෙහෙවනකොට එහෙම නැත්නම් මේ දේශනාවලිය සකස් කරනකොට අර සද්ධාවට බර දේවල් කතා කරනාට කරනකොට ප්‍රඥාවන්තයන්ට මහා කම්මැලියක් හිතෙනවා. මේ මේ ඕනේ නැහැ පාත කමලාට කියන්න ඕනේ බණ මේ කියන්නේ අපිට බෑ කියලා. ඒතර ප්‍රඥාවට බරව කතා කරන සද්ධාය කට්ටිය නිදා ගන්න. අපට තේරෙන්නේ නැහැ. ඒ වගේ ගැඹුරු වැඩි කිය. ඉතින් මේ දෙන්නම නැගිටවන තමයි මම ඉඳලා හිටලා හින්දුවක් එහෙම කියන්නේ. මොකද එතකොට වෙන ධර්මයක් ගන්න. එතකොට උඩ හිතට නෙවෙයි තට්ටු කරන්නේ යට හිතට තට්ටු කරලා කියනවා. මෙතන ජොලියකුත් තියෙනවා. සද්ධාවෙන් ඇහුවත් ප්‍රඥාවෙන් ඇහුවත් අපි කරන්නේ උත්තරම උත්කෘෂ්ට කෘත්‍යයක්. ඒ කෘත්‍ය කරනකොට දෙගොස්සම දෙගොල්ලක්ම සහයෝගය මේකට ගන්න ඕනේ. ඉතින් ගන්නකොට ඉතින් මට සාමාන්‍ය චෝදනා තියෙනවා මේ අනවශ්‍ය විදියට මේ වචන පාවිච්චි කරනවා, විහිළු කියනවා, කවි කියනවා කියලා ගාලල්ලා මම කොහොම හරි මේක කරනවා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක තේරුම් අරගත්තොත් ඒකේ ලොකු පණක් එනවා. ඒ පුද්ගලටත් එනවා, ශාසනයටත් තියෙනවා. ඉතින් ඒ නිසා දිගින් දිගටම මම සූත්‍ර සාධක එහෙම නැත්නම් මේ උපවාහන සූත්‍රයේට සාධක සූත්‍ර ගෙන හැර දක්වනවා. එතකොට ඕනම කෙනෙකුට වැඩමුළුවෙන් පස්සේ ගිහිල්ලා වුණත් ඒ සාධක සූත්‍ර බලලා අලුත් හැකින් බලලා මේ මේ කියලා දෙන ණය විපස්සනාවට දාලා බලලා එනතන ආකා මේ උපාය මනස්කාරයට දාලා බලලා එවනතම් පත මනස්කාරයට දාලා බලලා එහෙම නැත්නම් මේ විප්ලවීය චින්තනයට දාලා බලලා මේ සූත්‍ර වල මේක තියෙනව නේද කියලා ලොකු සතුටක් ඇති වෙනවා නිකන් බුදුහාමුදුරු ළඟට ගියා වගේ. බුදුහාමුදුරුගේ සිවුර සුවඳ දැනෙනවා වගේ ඒ pāli සූත්‍රයක් එක්ක අපි වැඩ කරනකොට. ඉතින් ඒ නිසා මම හිතුවා ඒ ඊයේ කතා කරගෙන ගිය ඒ චූල ශුන්්‍යත සූත්‍රය ගැඹුරුයි සාමාන්‍ය බණකට ගන්නෙ නැති જાති සූත්‍රය. නමුත් ඒක දිගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඉතින් ඒකෙදී පීති සම්බොජ්ජංගය ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. නමුත් ඒක විස්තර වෙන්නේ මේ ශූන්‍යතාවය කියන දාර්ශනික පදේ මත. ඒකෙදී සරුවචනංශයේ පෙන්නනවා ආනන්ද ස්වාමීන් වහන්සේට බාරණ්‍යගත වුණාට පස්සේ අරණ්‍ය පිළිබඳ පැහැදීමෙන් සතුටින් පක්ඛන්දති අදිමුච්ඡති තිට්ඨති ආදි වශයෙන් කියන විදිහට අනේ ලොකු දෙයක් <coughs> මන්න මේ අරණිටත් යන්න හම්බුණා කියලා පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන පහදිනවනම් ඒ පහදින චිත්තක්ෂණය ඔබට gedara dora කරදර හිතේ නැහැ. gedara dora කරදර වලින් ශූන්‍යයි. ඒක බුදුහාමුදුරෝ මේ මුල් මුල් හරියදී පෙන්නනවා. ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි, මනුෂ සංඥාවෙන් ශූන්‍යයි, රත්තරන් මිනිමිතු වලින් සංඥාවෙන් ශූන්‍යයි, හරක බාහන සංඥාවෙන් ශූන්‍යයි. මොකද උඹේ හිත දැනට මේ අරණ්‍යයට ආවා ඇති කෙනෙක්ගේ පක්ඛන්දති, පසීදති, සම්තිත්‍ත්‍ති, අදිමුච්චති. අනේ ඒකේ බැහැ බැහැ සතුට වෙනවා. මේ කැලේට එන්න වෙච්ච එක හොඳයි. පසීදති ප්‍රසාදයටපත් වෙනවා පෙර කළ පිනකට අද සම්තිත්‍ත්‍ති හොඳට කාලසටහන අල්ලගෙන හරියට ඒ විදියට පිහිట్లా කටයුතු කරනවා අදිමුච්ඡති හිත පෙරමඟ ලකුණක් දැක්කා වාගේ මෙහෙම කරනකොට ඒ අරඤ්‍ය සංඥාව නිසා ග්‍රාම සංඥාව අතාරින් ඉදං නිසා ඉදං පජහත මේක නිසා මේක අතහැරියා ඒතකොට මේක නිසා කියන මේ නිසා හට ගැනීම කියලා මේකට අපේ ඥානසීය ස්වාමීන් වහන්සේ හෙම්පෙට ගෙදර මතයක් අහලා තිනවා. නිසා හට ගැනීම කියලා කියන්නේ අරණ්‍යයට පැමිණීම නිසා එහි හිත පැහැදීම නිසා එහි හිත පිහිටීම නිසා ඒක පෙරමග ලකුණක් කරගත්ත නිසා ගමේ දොරේ කටයුතු ඉවරයි. ඒකෙන් ශූන්‍යයි. ඊට නමුත් කියනවා මේ අරණ්‍ය කියලා කියන්නේ සූරපුරක්වත් මොකක්වත් නෙවෙයි මල හෝන්තුාවක් මේකේ සර්පයෝ ඉන්නවා කුඩල්ලෝ ඉන්නවා වහිනවා හෙන ගහනවා දැන් උන එන ගහනවා ඔය කිව්වට අරණ්‍ය කිව්වට එච්චර ජොලියක් නැහැ ඒ නිසා මේකත් දරතයක් හැබැයි මේකේ ඉන්නකොට අරක නැති වෙනවනේ ඉතින් මේක තේරුම් අරගන්නවා කියන එක මං කිය විදිහට මේ ගාන පිරිමිකම තියෙන කතාවක් නෙවෙයි මේක බාලමහලු කතාවක් නෙවෙයි මේක. පැවිදි උපැවිදි කතාවක් නෙවෙයි මේක. ඔය අයින්ස්ටයින්ට කිව්වනම් ඔන්න ඕකයි මේ තාපේක්ෂතාවයද කියලා උන්ද සැලුට් එකක් ගන්න බුදුහාමුදුරට. මොකද එයා කියනකට වැඩිය බුදුහාමුදුර මේ පෙන්වන්නේ එදා එදා ආතතියක් නැති කරන අසහනයක් නැති කරන කෙලස් කඳක් කපන తాවකාලික ක්ෂණ මාත්‍ර වැඩක් කර බලන්න. මෙතෙන්ද මේක තමයි අමාරුම කෑල්ල. යම් වෙලාවක අරණියට අඬ වුණා ඉන්ද උනා සැපයි කියනකොට ඒ ඒ පැහැදීම මතයි ගමේකම් කරච්චල් අයින් කරන්න පුළුවන්. මේ නිසා මේ කතාවන. ඊට පස්සේ දැන් මේ පඩිපෙළ දිගේ දැන් ඉනිමකට පළවෙනි අඩියට අඩිය තිබ්බනම් දැන් බුදුහාමුදුර කතා කරලා කියනවා අපට දැන් අරඤ්ඤයේ ඉන්නකොට ඒ අරඤ්‍ය සංඥාව වෙනුවට මේ තමන්ගේ කයට විතරක් සීමා කරගත්තොත් අතන පොට්ටපාය සූත්‍රයේ මේ මැද පියවර සඳහන් වෙලා නැහැ. අරන්නේ ඉඳලා මම දැන් හිත ගන්නවා කය ඇතුළට. එතකොට ගම පිළිබඳ දරතයක් කරදරයකුත් නැහැ. අරන්නේ පිළිබඳ දරතයක් කරදරයකුත් නැහැ. තියෙනවනම් දරතයක්, තියෙනවනම් කරදරයක්, තියෙනවනම් වෙහෙසක්, තියෙනවනම් දැවිල්ලක්, තියෙනවනම් තැවිල්ලක් මේ කයට සීමා වෙනවනේ. එතකොට දැන් අරන්නේ පිළ ගම් පිළිබඳ කංකරච්චරෙන් ශූන්‍යයි අනන්‍ය පිළිවෙතකම් කරච්චලෙන් ශූන්‍යයි දැන් තියෙනවා මේ කයේ තියෙන කරදර ඔන්න මැස්සෝ අහනවා වගේ ඔන්න කහන ඔන්න රත් වෙනවා ඔන්න ආනපාන වෙන ඔන්න පිම්බීම හැකිලින් පේනවා දැන් මේක මල වාතයක් වෙන්න පටන් ගන්න නමුත් එයා ඒක බොහොම සතුටින් බාර ඇයි මේ ගමක කරදර අරණ්‍යක කරදර නැතිකරන්න මේ කය කියන දරතය කය කියන සංඥාව කය කියන මේ දැනීම තියෙනවා ඒකේ ඉන්නවා කියලා කියන්නේ මේක සැප නෙවෙයි මේ දරතේ නිසා මෙච්චර දුක් අඳවලා අයින් වෙනවා මෙච්චර දුක් අඳවලා අයින් වෙනවා නමුත් කය කියලා කියන්නේ වහා දෙතිස් කුණපයක් එහෙන් නලියනවා මේ නමුත් ඒකේ හිත බඳගන්නේ මිහිරියාවක් නිසාවත් රසක් නිසා නමුත් ඒකේ පහදින්නේ කියලා කියනවා ඒකට බැසලා අරන් කය කියන සංඥාවට බැහැගන්නේ කියනවා කායේ කායානුපස්සී විහෙරති ඊට පස්සේ ඒකේ පිහිටන්න කියනවා කයෙන් පිටතට යන්නම දෙන්නේ නැතුව මේක ඊටසේ අදිමුච්ඡනයක් කරන්න කියලා කියනවා නැත්නම් පෙරදක්ම දකින්න අනේ මම මේ කයට හිත ගැනීම නිසා ලෝකයක් කරදර වලින් අයින් කෙරුවා අරණ්‍යයක් කරදර වලින් අයින් වුණා ශුනේ දැන් තියෙනවා කය ඒක ඊට පස්සේ දරුවා chance මේ කය කියන්නේ හතර මහා ධාතුන් නිසා එක වෙලාවකට මේ හතර මා ධාතුන්ගෙන් එකයි ඉස්සෙන්නේ. එකයි ඔලුව උසලා තියෙන්නේ. ඒක න්‍යාය ධර්මයක්. ඒකට බුදුහාමුදුරුවෝ විතරයි ඒ රහස දන්නේ. අපිට කියනවා හොඳයි. මට මුළු කයෙම තියානින්න බැන්න යමක් ප්‍රකටද යමක් උස්සලා පෙන්නනවද යමක් කැපී පෙන්න හදනවද ඒ ධාතුව විතරක් බලන්න. එතකොට ඒක දන්නවයි කියලා කියන්නේ මුළු කයෙම දැනීමක්. ඉතින් එතනදී මෙතන සරුවචනසේ පටවි ධාතුව පෙන්වනවා. ඉතින් මට හිතුණා මේකට නිදර්ශනයක් වශයෙන් අපි සක්මන් කරනකොට කතාව ගොඩක් පටවි කතාවක්. ඉඳගෙන ඉන්නකොට කතාව ගොඩක් වායෝ කතාවක්. සක්මන් කරනකොට අපිට තේරෙනවානේ මේ පෘථුවිය ඇවිදිනකොට දැනෙන කෙටෙන ගතිය, උණුසුම් ගතිය, සීතල ගතිය, ඒකේ නිශ්චල දේක් චංචල කය හැප්පෙන ගතිය. එතකොට තමයි තේරෙනවා මේ පඨවි ධාතුවේ ඉන්නකම් මුළු කයම වග කියන්න ඕනේ. ඒ දැනෙන පඨවි ගුණය පඨවි ගතිය වෙන්නවා කක්කලත්ත ලක්කනා පඨවි ගොරෝසු ගතිය. ඇත්තටම කියනකොට ගොරෝසු ගතියක් තියෙනවා. මෙලෙක් ගතියක් තියෙනවා සාපේක්ෂයි. රාලු ගතිය සුමුදු ගතිය. බර ගතිය හැල්ලු ගතිය. ඉතින් යම් වෙලාවක අපි ඇවිදිනකොට මේ මොන හරි ලකුණක් දැනෙනවනම් දැනගන්නවා නම කියන්නේ පඩවි වටු කියලා මෙනේ කරන්නේ නැහැ. වම වම කියලා දකුණු දකුණුද කියලා තමයි මෙනෙහි කරන නමුත් දැනෙනවා. දැනෙනකොට ඒකේ හිත පිහිටියා නම් ඒකේ හිත බැඳා නම් එයාට ඥානයට වැටහෙන්න ඕනේ. ආකාර පරිවිතක්කයට වැටහෙන්න ඕනේ. ණය විපස්සනාට වැටහෙන්න ඕනේ මේ පටවි ධාතුව දැනෙන මේ චිත්තක්ෂණයේ ලෝකයක් පිළිබඳ දේවල් වලින් මගේ හිත ශූන්‍යයි අරණ්‍යයක් සම්බන්ධ දේවල් වලින් මගේ හිත ශූන්‍යයි. මුළු කයම පිළිබඳ දේ ශූන්‍යයි. හැබැයි පඨවි ධාතුව තමයි මගේ හිත දැන් පිටලා තියෙන්නේ. ඒකත් හරි වෙහෙසක්. ඒකත් ටිකක් වෙහෙසක්. කරදරයක්. නමුත් ඒකේ හිත තියෙනවයි කියලා කියන අර තුනක් කරදර එකට එකට පස්සේ අයින් කරගෙන ගිහිල්ලා. ඒ නිසා මේ දැනෙන චිත්තක්ෂණයක අපි ගෙවම් කරන කෙලෙස් ප්‍රමාණය తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් වැටහෙනවා නම් ඒ කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ බොජ්ජංග මට්ටමට වැටිලා. වැටෙන්නේ නැත්නම් කියනවා ඉතින් හරි තමයි ඉතින් දැලෙනවා තමයි ඉතින් තද වෙනවා තමයි ඉතින් බලන්නකෝ සක්මන් කරනකොට වීසි වෙනවා. සක්මන් කරනකොට අරක වෙනවා මේක වෙනවායි කියලා තාම කණපින්දම් ගහනවා. අර දැනෙන දැනෙන දේ වාතයකට ගන්නවා, කරදරයකට ගන්නවා, හිරියරයකට ගන්නවා. නමුත් අර තර්කණේදී කියනවා නම් තේනවා මේ එතන එතන මතුවෙන මේ පඨවි ගුණය සමහරට තේජෝ ගුණයත් වැටෙයි. සමහරට ආපෝ ගුණයත් වැටෙයි. සමහරට වායෝ ගුණයත් වැටෙයි. ඒ ගුණය දැනීම හරහා මෙච්චරක් දුක් කැපෙනවයි කියන එක ආධුනිකයට තේරුම් නැති වුණාට එයා නුසුදුස්සෙක් නෙවෙයි. එයා අභව්‍ය පුද්ගලයෙක් නෙමෙයි හැබැයි දිගට කරනවා. මේන්න මේ විදිහට මේ පාඨවි සංඥාව දැනගෙන භාවනා කරනකොට තවත් ඩිංගිත්තක් සරුවචනාංශේ අපි නිකන් අර පොඩි දරුවෙකුට අත දීලා පොඩි දරුවත් එක්ක පඩියෙන් පඩිය නගවාගෙන යන්න වගේ කියනවා මේ පාඨවි සංඥාව පමනක් එනේන වෙලාවේ බලාන හිටියොත් ක්‍රමයෙන් ඒක ගෙවෙන්න පටන් ගන්නවා. ඒක තියෙන අර තද බල ගතිය දීලා මම ඇවිදිනවා දන්නවා. ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා. අච්චර එලෙලව බලන්න ඕනේ. ඒතකොට දැන් මේ පාඨවි සංඥාවත් ටික ටික ටික ටික අනායාස කරගතියක් දැබිලි තවිලි අඩු ගතියකට යනකොට දැන් මේ අඩු වෙමින් යනා වූ පටවි සංඥාව නිසා මනුෂ්‍ය සංඥාව නැහැ අරඤ්‍ය සංඥාව නැහැ කාය සංඥාව නැහැ මේ තියෙන එකත් මේ දරතයත් මේ දැබිලි තැවිලිත් මේ පීරිගාන ගතියත් අඩු වේගන අඩු වේගන යනවා. ඊ අඩු වේගන යනකොට යෝගාවචර තියනවා දැන් තිබුණේ ඩිංගිත්යි කෙලස් දරතේ දැනෙන ගති ඒකත් අඩු වේගන යනවයි කියන එක ප්‍රීතියට කාරණාවක් සති සම්පජඤ්ඤයට කාරණාවක් සුඛයට කාරණාවක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඒ ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේ මට්ටමට දැන්නකන් දන්නවට පස්සේ තමයි මේරුවට පස්සේ තමයි එතකන් යෝගාවචරයට තේරෙන්නේ. දැන් වම දකුණ බලන්න කිව්වා ඇවිදිනවා තමයි. මට දැන් එච්චර වම දකුණ වෙන් කළ වටහා ගන්න බෑ. ඒ අදාර දවල් එක්කෙනෙක් කියන්න උත්සාහ කරේ බයිසිකලයක් පදිනකොට පැඩල් එකේ පය කොතනත් ගෑවිලා තියෙන. ඉතින් රවුම යනවා මිසක් අර ඉස්සර වගේ ෆිස්ටන් එකක් වැඩ කරනවා වගේ වැටෙන්නේ නැහැ. මේක මේ විදිහට ආකාර වෙනස් වෙන්න ගන්නවා. තව එක් මහත් එක් කියනවා මෙහෙවිලා භාවනා කරනකොට හොඳට සක්මන් කරනකොට ධනක් වතුර තියෙන තැනක ඇවිදින්න වගේ කියලා. ඉතින් එතකොට මේ එත්සනවා පාත් කරනවා වම දකුණ මොකක්වත් දෙන්නේ නැහැ මේ රවුන්ඩ් එකක් වතුර ඇතුළේ කරගෙනවා. තව එක්කෙනෙක් කියලා තියුණා මම දැක්කා ඔරුවක ඉඳලා හබලට වාරු වෙලා ඉස්සරහට ඔරු බදිනවා වගේ පය මෙහෙම ගස්ස ගස්ස තල්ලු කරකට එළියට ගෙනියනවා. ඉතින් ඒකට වෙන සම්පූර්ණ gediya පිටින් වැඩේ වැටහෙනවා. මේ වම, මේ දකුණ, මේ ඔසවනවා, මේ යවනවා, මේ තවන මොකක්වත් නැහැ. ඒ වැටහීම හරහා කටයුත්ත ඉබේ සිදුවෙනකොට ඉබේම ලෝකයක් අසහන අයින් වෙලා ඉබේම අරණ්‍යයක් අසහන අයින් වෙලා කයක් අසහන අයින් වෙලා දැන් පටවිය අසහනයත් අයින් වේගන අයින් වේගන යනවා මෙහෙම ගියාට පස්සේ දැන් සරුවචනාංශයේ සඳහන් කරන මේ පටවි කියන රූපයන්ගේ ආස්තික සංඥාව ආස්තික බව නැති වෙනකොට රූපයාගේ නාස්තික බව මතුවෙනවා මේකට ඉතින් ක්වොන්ටම් ෆිසික්ස් අල්ලා ගන්න ඕනේ. මේක භෞතික විද්‍යාවේ කෙලටම පැමිණෙන්න ඕනේ. රූප ධර්මයාගේ තියෙනවා ආස්තික බව සහ නාස්තික බව කියලා දෙකක්. ආස්තික බව තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. නාස්තික බව තමයි කියන්නේ ආකාශය. හිස්. ඒ හිස්තන ඍජු අල්ලන්න බෑ. ආස්තිකත්වේ නැති බව වශයෙන් තමයි අල්ලන්න පුළුවන්. හොඳට පටවි ධාතුව අල්ලගෙන ඉඳලා ඒ ක්‍රමයෙන් ගෙවෙනකොට ගෙවෙනකොට ගෙවෙනකොට පටවි ධාතුව ගෙවෙන බව හැබෑව. ඒකට ආකාශ ධාතුව වැඩි වෙන බවත් හැබෑව. හිස් බවක් වැටෙනවා. ඒක හොඳටම මට ආපහු නිදර්ශනයක් ඇති කරගන්න ඕන නම් මතු කරලා දෙන්න කැමති නම් ආස්වාස් ප්‍රසවාසයේදී ආස්වාස් ප්‍රස දෙක අතර තියෙන හිස්තන දැන් ලොකු ලොකු වෙවි පේන්න පටන් ගන්නවා ආස්වාසයක් ඇතුලේ තැන් තැන් වල හිස්තන තියෙනවා ඉතින් මේ හිස්තන වැඩි වෙනවයි කියලා කියන්නේ ආනාපාන නම් වායෝ ධාතු ගෙවෙන්න ගෙවෙන්න ආස්තික ප්‍රඥප්තිය නැති වෙනකොට නාස්තික ප්‍රඥප්තිය මතුවෙනවා සක්මනේ නම් සක්මනේ ඉබේ කෙරෙනවා Tamanට අනායාස ගතියක් වැටෙනවා වෙහසකින්තරෝ කටයුත්ත වෙනවා හිත ඉන්දෙන් විස්්‍රාම වෙන්න ගන්නවා හිතේ ඉන්න පිරිච්ච ගතියකට එනවා. හිතේ එන්න එන්න එන්න හුදේකලා වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදි නිසි උපදේශ ලැබිච්ච නැති යෝනිසමංස්කාරය නැති කමඨාන් සුද්ධ වෙච්ච නැති එකනට ඉතින් ආය පොළවේ ඇනලා බලන්න හිතෙනවා මේ මොකද මේ මෙච්චර ලස්සන හොඳට වම දකුණු පෙනිච්ච එක දැන් මේ නොපෙනී යන්න වගේ ආස්වාද ප්‍රසවාසයේ නොදෙනියනට හයියෙන් හුස්ම ගන්න හිතෙනවා මැරෙයිද දන්නේත් නැහැ මේ හුස්ම ගන්න නැතුව ඉඳලා වෙලා මේ මොන මගුලක් වෙයිද දන්නේ නැහැ කියලා බය හිතෙනවා. එන්නේ බය කපණ්ඩයි මේ කමඨාන් සුද්ධ කරන්නේ මේ භාවනාව වැඩෙන්නේ මේ ආස්තිකත්වයේ නැති වෙනකොට නැත්නම් ආස්තිකත්වයේ ලීන භාවයට නිලීන භාවයට යනකොට නාස්තිකත්වයේ මතුවලා එනවා. එතකොට ආකාශය තමයි හොඳට ප්‍රසිද්ධ වෙන්නේ. මේ ආකාශය ප්‍රසිද්ධ වෙන තැන මේ ප්‍රීති සම්බොජ්ජංගයට සම්බන්ධ නැති වුණත් බලාන හිටියොත් එහෙම නැත්නම් ඒකට හොද්දට මේ වැරදිලා නෙවෙයි මේක ඇත්තටම කෙලස් ගෙවීමක් ඇත්තටම හිත විමුක්ත වීමක් වෙන්නේ කියලා බලාන හිටියොත් ඒ ආස්වාස් ප්‍රසවාසයේ බලන එකනාගේ ආස්වාස් ප්‍රසවාසයේ තුනී වේගන යනකොට මේ මම මේ මම නොවේ කියලා අපේ හිතේ තිබුණා යම් සීමාවක් මරියාදාවක් ඕදියක් දිය වෙලා යනවා අඳුර ගන්න බැරි වෙනවා හුස්ම ගෙවිගෙන ගෙවිගෙන යනකොට මේක උහුලඟේ සිද්ධ වෙනා වගේ වලාකුලක සිද්ධ වෙනා වගේ වෙනවා මේ මම මේ මම නෙවෙයි කියලා අපිට තියෙනවනේ සාමාන්‍යයෙන් උද්දම් පාදතල අදෝකේ සමත්තක තචපරියන්තම් පූරන් නානප්පකාර අසුචිනෝ පච්ච වෙක්කති කියලා කේස්වලෙන් යට පාපී තලයෙන් උඩ හැම පිළිකේ උකරගෙන ඇත්තව ප්‍රදේශනේ මේ මම කියාගෙන ඉන්නේ හුස්ම රැල්ල ගෙවිගෙන යනකොට ඉස්සලා ආනාපානෙ හැපෙන තැන නැති වෙන අන්තිමට මේ කය තියෙනම ඇවිසිච්ච මීමැති පොදියක් වගේ. අර මීමැති පොදි ගතිය නැති වෙනවා. ඝන සංඥාව පොඩ පොඩ පොඩ පොඩ විසිරෙන්න, පැතිරෙන්න, පතුරු ගැහෙන්න යන්න පටන් ගත්තාම යෝගාවචරයට අතේ තිබුණු වීදුරු භාණ්ඩයක් බිම වැටලා කුඩු වුණා වගේ ගෑවෙන හුස්ම ගන්න බැරුව යනවා. ඇයි හත් දෙයිනේ දැම හුස්ම ටිකක් නැති වෙනවා. ඒ මන්දියට මේ කයේ තිබුණ මගේ බූදලේට තිබුණ ඔච්චරයි හම්බ කරලා ඒකත් නැති වෙනවා කියලා ප්‍රීතියක නාමයක්වත් දන්නේ නැති කෙනා මෙතනදී පුදුම බයක් ඇති කරනවා. පුදුමාකාර පිරිත් නූල් ගැට ගැහිල්ලක් කරනවා. පුදුමාකාර මේ තෙත් කවි කියන්න හදනවා බලන්නකෝ භාවනා කරගෙන ඉනකොට මම නැති වුණානේ. දැන් ගෙදර යන්න ගියාම අන්තිමට මේ සැට් එක නැතුව ගෙදර ගිහිල්ලා මිනිස්සු මොනවා කියයිද මට ඒ නිසා අතගාලා බලන ඔක්කොම භාවනා පැත්තක තියලා කැලී ටික ඔක්කොම අඬු බඬු සැට් එක තියනවාද කියලා මේක තමයි ප්‍රීතිය විනාශ කරන තැන මේක තමයි භාවනාව බාධා කරන දන. නිසිනින්ද වැඩෙන භාවනාවට කරන දෙන්නේ නැතුව එතන දරතයක්, සැකයක්, නින්දක් මෙන්න මේ වගේ මාන බලවේග රාශියක් මේක වට කරගෙන ඉනවා. Taman දන්නවනම් මේක ප්‍රීතිය වඩන්න ඕන තැනක්, සති සම්පජඤ්ඤය වැඩන තැනක්, ප්‍රමෝදේ වඩන්න ඕන තැනක් කියලා අර එකම මාන බලවේගයටත් එන්න බෑ. නින්දකට එන්න බෑ. සැකයකට එන්න ඉඩ නැහැ. අයියෙන් හුස්ම ගන්න හිතෙන්නේ නැහැ. ඇයි හත් දෙය නෙමෙයි යන්තම් හරි ගෙවාගෙන ගෙවාගෙන යන කෙලෙස් වලට ආයෙම කොට මේ කෙලෙස් දාගන්න. ආන්නේ මෙතන මේ තියෙන යෝනිසෝ මනසිකාරය මම මෙතෙන්දි මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව. මෙතෙන්දි මම කොහොමද පට බේර ගන්න ඕනේ? මගේ උපාය වෙන්න ඕනේ මොකද්ද? මගේ පතේ මොකද්ද කියන එක කිසිම සාහිත්‍යයක නැහැ. කිසිම පොතක පතක ලියලා නැහැ. ඒ යෝගාවචරය ඒ වෙලාවේදී පට බේරා ගැනීම කරන ක්‍රමය ළඟාසන ඉන්න එකනට අදාළ නැහැ. ඒ යෝගාවචරයට ඒ චිත්තක්ෂණයේ ඒ මොහොතට විතරයි අදාළ. අන්න ඒ දැනුම අතින් අපි අතර කිසිම වෙනසක් නැහැ. අවශ්‍ය වෙලාවට තන්වැසි නුවණ කියලා කියන ස්ථානෝචිත ප්‍රඥාව මේ වෙලාවේදී මේ නින්දර වට ගන්න නැතුව සැක උපදවන්නෙත් නැතුව හයියුන් උස්ම ගන්න තීතෙනවා ඒකට උඹට ඕන නම් හොස්ම ගනින් කියලා සුවාසයක් වටෙන් ඉඩ දෙනවා මුක් කරන්නේ නැතුව දැන් මේ සිද්ධ වෙන්නේ කෙලස් ගෙවීමක් මේ සිද්ධ වෙන්නේ සංඥා ගෙවීමක් මේ සිද්ධ වෙන්නේ වේදනා ගෙවීමක් මේ ගෙවෙන්නේ අරමුණ ගෙවීමක් නිමිත්ත ගෙවීමක් නම සතිය ගෙවීමක් නොවේය සමාධිය නොවීමක් නොවේය ප්‍රඥාව ගෙවීමක් නොවේය කියලා දන්නවනම් ප්‍රීතියක් පහළ වෙන්නත් කරුණු තියෙනවා ප්‍රීතියකින් බලන කෙනාට ඒක එහෙමම තමයි. සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. ප්‍රඥාව කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේකම අසත්පුරුෂයාට අසත් ධර්මය කරන එකට අයුනුසමංස්කාරය කරනට බයක්, චකිතයක්, තනිකමක්, ඒකාකාරී ගතියක්, නිදිමතක්, අනිශ්චිත ගතියක් එන්න පටන් ගන්නවා. ප්‍රීතිය කියන එක නැත්නම් මේ උපවාන සූත්‍රයේ කියන විදිහට ඕක ඔය ප්‍රීතියක් පහළ වෙන්න එන පෙරමඟ ලකුණු කෙලෙස් අඩුවීමක්. ඒක පොට්ටපාද සූත්‍රයේදී සරුවච්චන් ආංශේ සඳහන් කරලා තියෙනවා. සංකිලේශිකා ධම්මා පහියන්ති. උඹ කෙලෙසෙන ධර්ම දැන් උඹෙන් අයින් වෙනවා. වෝදානියා ධම්මා අභිවඩ්ඩිසන්ති. උඹ සුද්ධ පවිත්‍ර කරන ධර්මෙ එන්න පටන් ගන්නවා. පඤ්ඤා පරිපූර්ණින් ප්‍රඥාව පිරෙනවා. වේපුල්ලං උඹ විපුල භාවයටපත් වෙනවා. දිට්ඨිව ධම්මේ සයන්ස්කත් අභිඥා සච්චිකත්වා උපනිස්සති. තමන් මේ අත්බැවීම දැන් තේරෙනවා. මේ විදිහට මේ අරමුණ ගෙවිගෙන ගෙවිගෙන යනකොට තමා විසින්ම වටා ගන්නවා දැන් නම් ප්‍රතිපදාව හරි. දැන් නම් කෙලෙස් අඩු වෙනවා කියනකොට අර පක්ඛන්දති පසීදති සම්තිත්තති අදිමුච්ඡති කියලා හරි පුදුම ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් නම් මේ මට තේරෙනවා මේ ගෙවන් වීම තමයි ක්ෂය වීම තමයි වැය වීම තමයි Nirodhe තමයි එහෙම නැත්නම් පටිනිස්සග්ගේ තමයි අපි මෙතෙක් නොකරපු ගුරුකම දැන් ඒ ගුරුකම වෙනවා ඒ පටිනිස්සජ්ජනයේ පැති දෙකක් තියෙනවා පක්ඛන්දන පටිනිස්සජ්ජනය පරිච්ඡාග පටිනිස්සග්ගණය කියලා ඒක ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොතේ ලියනකොට ලිව්වා හල යුතු පැති සහ ගත යුතු පැති. මේ දී ඇති සංසිද්ධියේ මෙන්න මේක අල්ලන්න මේක අතාරින්. ගත යුතු පැත්ත තමයි දැන් මගේ මූල කර්මස්ථානේ වායෝ ආනපන සතියේ තියෙන වායෝ පොට්ටබ්බ දාන්න එක ගෙවිගෙන යනවා මේ ගෙවිගෙන පැත්තේ යන පැත්ත දිගටම කරන්න. මේ ගෙවිගෙන යනකොට මේ নানা ප්‍රකාර රූප සංඥා ඇවිල්ලා ඇහැට ආලෝක පෙනෙනවා කනට ශබ්ද අස්සනවා නාසයට ගඳ වද්දනවා දිවට රස වැටෙනවා කයට নানা ආකාර කෝලම් කරනවා ඉතින් මේ নানা ඍතු වේසමවා මග උරන්නේ කියලා මේ පේන දේවල් ගැන කල්පනා කරලා ගෙවෙන ආනාපානෙ අතහැරියොත් මාරපාක්ෂික වෙනවා අසත්පුරුෂ වෙනවා අසත් ධර්මයට යනවා දරතයක් දැවිලි තැවිලි කම්මැලිකම් නීරසකම් නිතිමත එනවා මේ වෙලාවේදී මේ ගෙවෙන ආනාපානේ ඉර පායනකොට හඳ තරුණති වේගන යනවා වගේ හැක් පිට හැක් තියාගෙන නැති වෙලා යන තරුව දිහා බලා ඉන්න වගේ බලාන හිටියෝ ඒ ඇඟ පැති පැති වල නටන උණුසුම් වෙනවා කම්පන වෙනවා චලනය වෙනවා කූඹි දුවනවා වැස්සට වැහෙනවා ඔක්කොමත් පේනවා කනට මොනවද සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා ඔක්කොම හැම කෙනාටම ඉන්නේ ඇහැට වර්ණ රූප සටහන් මැරිච්ච අත්තම්ම පේනවා රුවන්වැලි සෑය පේනවා ඉතින් බුදුහාමුදුරුව පේනවා දේවදත්ත පේනවා ඉතින් ගොඩක් සෙල්ලම් පේනවා ඉතින් මේ කවුරු හරි මොන දෙයක් හරි ඇල්ලුවා නම් ඒකාන්තයෙන්ම භාවනා වැඩපිළිවෙලට සංකිලේසිකා ධම්මා පහියන්ති ඕදානියා ධම්මා අභිවඩ්ඩිස්සන්ති කියන එකට හරස් කැපෙනවා අර ගෙවෙන අරමුණම බලාන ඉඳයි උපාය මනසිකාරය කියන්නේ පත මනසිකාරය කියන්නේ එහෙම නැත්නම් විප්ලවීය කල්පනාව කියලා කියන්නේ. මෙතෙන්ද එනකන් උදව් කරපු අත්තල අතාරින්න එපා. එතකොට මේ නානාරුදු වේතමව මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. මෙව ගැන කතා කරන හැම චිත්තක්ෂණයකම අර වඩාගෙන යන ගෙවිගෙන යන වැඩෙන් හිත පිටපයි. නිසා ඒකට ඇහක් පිට ඇහක් තියාගෙන ඉන්නකොට දැනගන්න ඕනේ මේගොල්ලෝ එහෙන් ඇවිල්ලා නටනවා මෙහෙන් ඇවිල්ලා නටනවා අරහෙන් අවධානය ඉල්ලනවා මෙහෙන් අවධානය ඉල්ලනවා මේවා සීරම අපි සාමාන්‍ය පොතේ සඳහන් කරලා තියෙන විදර්ශනා උපක්ලේශ කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මාර බලවේග කියලා. හැබැයි උන් ඉච්චරම ගෙට ගෙවදින්න එන්නේ නැහැ. Taman ගෙට ගත්තේ නැත්තම්. Taman ඒ වෙනුවට මම මේ ගෙවිගෙන යන ආස්වාස් ප්‍රසවාසයේ බලනවා. එතකොට ආකාශය වැඩි වැඩියෙන් පේනවා. නොදැනීම වැඩි වෙන්න පටන් ගන්නවා. හිස් බව වැඩි වෙන්න පටන් ගන්නවා. හුද්ධි කලාව වැඩි වෙන්න පටන් ගන්නවා. විවේකයේ වැඩි වෙන්න පටන් ගන්නවා. විස්රාමයේ වැඩි වෙන්න පටන් ගන්නවා. අනායාසයෙන් භාවනා වේරණ බව වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට ප්‍රීතිය උපදුවොත්, ඒකට ප්‍රමෝදය ඉපදුවොත් අර කිසිම කෙලෙසකට ඇතුළට එන්න ඉඩ නැහැ. යම් හේකින් මේ පේන රූප ගැන කතා කළා මට ඒ වෙලාවට කහ පාට පෙන්වන්න මට රතු පාට පෙන්වන්න මට නිල් පාට පෙන්වන්න කිව්වනම් පැහැදිලිවම දන්නවා අර ආස්වාද ප්‍රසවාස ගෙවීමෙන් හිත පිට ගිහිලා අර පේන වර්ණ සටහන් වලට එතන සද්ද ඇහෙනවා. පුදුමාකාර සද්ද වගේ ක්ලාස් වෙලා ඉන්න වෙලාවේ ස්ටීරියෝ මියුසික් යනවා, මොනෝ මියුසික් යනවා, নানা ආකාර දේවල් වෙනවා. ඒක නායට දිවට එනවා අඩුයි, කයේ ගොඩාක් සෙල්ලම් යනවා. අන්නේ හරහා දී යටින් ගින්දර ගෙනියන්න වගේ ගෙවෙන්නා වූ ආස්වාස් ප්‍රසවාසය වැඩෙන්නා වූ ආකාශ ධාතුව වටහා ගන්නවයි කියලා කියන්නේ ඒ එහෙම කරන මිනිහට වඳින්න වටිනවා. ගෑණිටත් වඳින්න වටිනවා. ඒකයි බුදුහාමුදුරුව පෙන්වන්න හදාන්නේ. ඒ නිසා මේ සංකීර්ණිකා ධම්මා පහී යන්ති කෙලෙස් පරාණ වෙනවා. වෝදානිය ධම්මා අපි වඩ ඡන්දේ. පිරිසුදු ධර්ම සුදු ධර්ම වැඩෙනවා. පඤ්ඤා පරිපූර්ණී ප්‍රඥාව පිරෙනවා. සයන් අභිඥා සත්‍යකත්තා උපනිසාය විහෙරති. තමාම මේක උපයාගෙන ඉන්නවනම් තේරෙන්න පටන් ගන්නවා මේ සංසිද්ධියේදී ගත යුතු පැත්තක් තියෙනවා හල යුතු පැත්තක් තියෙනවා ගත යුතු පැත්තට කියනවා පක්ඛන්දනේ කියලා බැහැගනින් নিমග්න වයන් ඒක දිගේ ඵලයක් පරිච්ඡා කියලා කියන්නේ එතකොට පේන රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම තොගේට සලකලා පැත්තකට කරනවා නැත්තම් නොදැක්කාතේ ඇස් ඇත්තේ පොට්ටේක්සේ කන් ඇත්තේ බීරෙකුසේ කාරණා කාරණා තේන මනසත් වුණාට අමණේක්සේ මෝඩේක්සේ කය ඇත්තේ නමුත් මරණයක්සේ ඉඳගෙන අර ගත්ත ආනපාන දිගේ හිමීට ඉදිරියට යනවනම් එක චිත්තක්ෂණයක වටිනාකම සංසාරයක් වටිනවා. ඒ චිත්තක්ෂණය මනාගත්තා නම් කිරි කලෙයි ගොම කඳුලයි. ඔච්චර කරගෙන ගියක ඔක්කොම ආයේ අවුල් වෙනවා. හැබැයි මේ අවුල් වීම සදාකාලික හානියක් කරන්නේ නැහැ. යෝගාචර තේනවා මම මගේ කයට කොච්චර ආසද කියලා. යෝගාචර තියෙනවා මම මගේ ජීවිතේට කොච්චර ආසද කියලා. ඉතින් යම් කිසි කෙනෙක් කුමරු කුමරි සැපවලට හැදුනා නම් මේ කය දුර්වේගල වේගන යනවා, ආනාපානෙ නොදැනී යනවා, විහිස්තන වැඩෙමින් යනවා, අවකාශයේ වැඩෙනවා, විස්රාමේ වැඩෙනවා කියන එක අර කාය ආසාව නිසා හරස් කැපෙනවා. හරස් නොකැපෙන්න අපේ ලොකු සංසීන කාලේ කිව්වේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඒකට ලෑස්තිලා යන්න. ඒක කවුරුත් කිව්වට හරියන්නේ නැහැ. පොත්වල බැලුවට හරියන්නේ ප්‍රාර්ථනා කරලා දන් දුන්නට හිල්ලකට හරියන්නේ මේක වෙන්න ඇරලා මේ වෙලාවට මේ කය රකින්න ආසාවට විදියට කය රකනා ස්වරූපයෙන් ගොඩ පෙරකුදුරකන් දීගෙන මාර්යා එන හැටි මේ ජීවිතේ රකින්න ඕනෑ කියන විදියට මාර්යා ගොඩ පෙරකුදුරකන් දීගෙන එන හැටි එනකොට උණ්ඩලාට පාවඩේලන්නේ නැතුව අර වැඩෙන්නා වූ ආකාශ ධාතුවට ගෙවෙන්නා වූ වායෝ ධාතුවට හිත යොදනවයි කියන එක හිත උපාය යොදනවයි කියන එක පතමනසිකාරය කියන එක මගේ වචනෙන් කියනනම් පුදුම තිරියම් කරන ධර්මයක්. තමගේ මොන නාකිකම තිබුණත් මොන ලෙඩේ තිබුණත් මොන මානසික අසහන තිබුණත් මේ මනුස්සයා සම්පූර්ණ charge කරපු බැටරියක් වගේ අලුත් වෙන්න පටන් ගන්නවා මෙන්න මේකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මයේ නෛර්යානිකයි කියලා. මේකනේ බුදුහාමුදුරු කියන්නේ මේක පච්චත්තං වේදිතබ්බං කියලා. ඕන දෙයක් තියෙනවා මේකේ. හැබැයි එක විහිළුවක් තියෙනවා. මේ වෙලාවේ සියල්ලම මනෝ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ආනාපානේ තියනවද කියන එකත් නැද්ද කියන එකත් නිකන් මනෝමය වාගේ. මේ ඇහෙන සද්දත් මනෝමයයි. මේ ඇහෙන රූපත් මනෝමයයි. ඉතින් කට්ටිය ඒක දන්නේ නැතුව අර පේන රූප අනුව හීන පලාපල අහන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මම මෙහෙම දැක්කයි ඒක හොඳද නරකද? ඉතින් මේ ආනාපානෙ විසි කරලා මේ ලැබෙන කුණු කන්දල් දිගේ මේ පේන පලාපල අහන්න හදනවයි කියලා කියන්නේ සුද්ධ අයෝනිසෝ මනස්කාරය. සුද්ධ උපාය දන්නේ නැති ක්‍රමයක්. ඉතින් ගහන්නේයි බනින්නේයි දඬුවම් කරන්න යයි. යාට මතක් කරලා දෙන්න වෙනවා ඔය රූප බලන්න යෑමෙන් වෙලා තියෙන්නේ මොකද්ද? අර ගෙවිමින් පවතින ආ වූ ආනාපානට අනදර වීමක් වෙලා තියෙනවා. නොසලක හැරීමක් වෙලා තියෙනවා. ඒක එහෙමමයි මොකද එකම දේ නැවත නැවත බලනකොට ඒකට කම්මැලි. එතකොට ළඟපතු වෙන අර වර්ණ රූප සතහන් සද්දවලට හිත අදිනවා. කරුණා කරලා හිත හදාගෙන ආයසරයක් භාවනා කරලා ආයෝයේ தත්වෙට ආවොත් මේ ගෙවිමින් පවතිනා එක හෝ වැඩමින් පවතිනා වූ ආකාශ ධාතුවට මේ හුදේකලා බවට මේ විවේකෙට මේ විස්රාමෙට හිත දාන්න. නමුත් අසත්පුරුෂයාට දෙන්නේ මේක තනි වුණා, කොන් වුණා, රහෙන් තල්ලු වුණා, මම පාළු තැනකට වැටුණා, මුස්පේන්තු වුණා කියලා. සත්පුරුෂයාට සත්ධර්මය දන්නේ කරලා තියෙනවා මම උදේකලාවට වැටෙනවා මට විවේක වෙනවා මට සාසනික සම්පත්තිය වැටහෙනවා චන සම්පත්තිය වැටහෙනවා ඉබේ භාවනා වෙනවා කියලා එහෙම හිතන එකට සාසනික වශයෙන් අපි කියනවා යෝනිසෝමනසිකාරය එහෙම නැතු අයියෝ හරිම කම්මැලි නීරසයි නිදි වැටෙනවා ඇනුන් යනවා කම්මැලි කියලා ඒක දිහාම අයෝනිසෝමනසිකාරයෙන් බලන් ඉඳී තියෙනවා එතකොට නම් මාර්ගපාක්ෂික වෙනවා හැබැයි මේ වැද්දගත් උපාසක කෙනෙක් හෝ උපාසකම්ම කෙනෙක් ගැන මේ කතා කරන්නේ නැත්නම් හොඳ යෝගාවචරයක් මෙතෙන්ට එනවයි කියන්නේ පුංචි ජයග්‍රහණ නෙවෙයි. මනුෂ්‍ය සංඥාව අමතක කරලා, අරඤ්‍ය සංඥාව අමතක කරලා, පඨවි සංඥාව අමතක කරලා ආකාශයේ මතුවේගෙන එනකොට ඒකට සූදානම් මනසක් නැතුව ඒක මුස්පේන්තුවක් කරගන්න. ඒක මහා බරක් කරගන්න. ඉතින් ඊට පස්සේ යාගේ සියලු ඥාන මේ පහළ වෙන්නේ ක්‍රමසහවිදි පහළ වෙන්නේ ආයෙ තුස්ම ගන්න. එහෙම නැත්නම් වටපිට තියෙන දේවල් බලන්න. ආකාශ ධාතුව පාළු ගතියකට දැනෙනවා. ඉතින් යා ක්‍රමසහවිදි යොදලා ආයෙ භාවනා කඩා ගන්න. නමුත් ඒ විනෝඩ් නෑ මේ වැඩෙන්නේ ආකාශ ධාතුව මේ හේතුඵල ධර්මයක් අනුවයි මගේ ප්‍රතිපදාව නිසායි කෙලස් කැවෙන්නේ මම මේක රැක ගන්න ඕනේ මට මේකට බැහැ ගන්න ඕනේ මම මම මේක පිහිටන්න ඕනේ මම මේක තව දිනු කරන්න ඕනේ කියලා ඉතින්දි කල්පනා වුණා නම් ඒකට බුදුන් කිව්වට ප්‍රශ්නයක් ඒ කල්පනාවට ධර්මයේ කිව්වට ප්‍රශ්නයක් ඒ කල්පනාවට සංඝයා කිව්වට ප්‍රශ්නයක් ඒ කල්පනාවට හේතු සීලය පුදුම සීලයක්. ඉතින් ඒ විදිහට මේ දෙකම දෙනකොට මේක ගණ්ඩත් මේක හලණ්ඩත් කියන එක මොනම ක්‍රමයකින්වත් දැන් මම මේ නිදර්ශනයකින් පෙන්වාට සියලු දිනාට වැටෙන තාලට කියන්න බෑ. ඉතින් සමහරලාට මම අර මතක් කරනවා මේ මනමේ කතාව මනමි කුමාරි කියලා කියන්නේ දිසාපාමොක්කාචාරිගේ හොඳම ලස්සන දුව. මනමි කුමාරයා කියලා කියන්නේ ඒ ඒ වෙකට හිටපු ඒ ශිෂ්‍ය මණ්ඩලයේ උත්ස්ම දක්ෂම ශිෂ්‍ය. ඉතින් මනමි කතාවේ හැන තාලෙට දිසාපාමොක්කාචාරින් අර මේ දක්ෂම ශිෂ්‍යයාට තමන්ගේ දුව සරණ පාවා දෙනවා. ඒකේ වක පැවතිච්ච සිදිලා. ඉතින් මනමේ කුමාරී මනමේ කුමාරයා ඊට පස්සේ අර වනයේට වැදිලා වනයේ යනකොට එදින ප්‍රේමවන්තයෝ බැඳපු අලුත මනමේ කුමාරයා යන්නේ යෝරජ තනතුර ගණ්ඩ සූසට කලාවල් දානවා. ඒ ලස්සන තරුණ යුවලක්. ඒ බොහොම ලස්සනයි කතාව. ඉතින් එතෙන්දී ඔන්න වැද්දෙක් දකින්න. වැද්දා දැකපු ගමන් වැද්දා මේගොල්ලත් එක්ක හටම් කරන්නේ නැතුව වැද්දා ගිහිල්ලා මහ වැද්දාට කියනවා. කියපු ගමන් මේ මහ වැද්දා එනවා අපේ වැයික එහෙම පෙන්කලින් දෙන්න බෑ උඹලා වීසා ගත්තද પાස්පෝර්ට් තියනවාද මේ පාරේ යන්න ටැක්ස් ගෙවලාද කියලා වනමේ කුමාරට කතා කරනවා දෙල්ලම් කරන්න එන්න බා මේක මගේ වැයික මේක හිමේ ඉතින් මනමේ කුමාරයා දන්නා දෙකක් ගහපු ගාමු කැඩලා වැටෙනවා ඒ වුණාට යාට රාජකීය චාරිත්‍රනේ තියෙන්නේ මම කඩු දරාගෙන ඉන්න රජකුමාරයෙක් මේ වගේ මාස්සයක් දෙක ඊට පස්සේ කියනවා මම කඩුව ගලවනවා අපි ද්වන්ද සටනකට යනවා ඒතර වැද්ද පැත්ත කරලා බලාගෙන. වැද්දත් ද්වන්ද සටනට එනවා මොකද තනි තනි දෙන්නට දෙන සටනේ. ඉතින් කඩුව දෙන්නේ කාටද? අනමි කුමාරිට. දැන් මේ දෙන්න ද්වන්ද සටනේ යනකොට මනමි කුමාරයා බොහොම ඉක්මනට වැද්දාව බිම දාගන්න. බිම දාගෙන ඉවරලා දියන් කඩුව මුගේ කුලල කපන්නට ගිල කුමාරිට අත දික් කරනවා. දීපං කඩුව මේකයි බෙල්ල කපලා දාන්නේ. අනේ කුමාරි කපුව දික් කරනවා. ඉතින් කුමාරට දෙනවා මෙන්න බැඳපු ගෑණිගේ හැටි. කුමාරට එක පාට හිත වික්ෂිප්ත වෙනවා මේ වගේ අසීරු අවස්ථාවක තාමිනියක් බෙල්ල තද කරලා යට කරගෙන දීපං කඩුව කියනකොට මේ මනුස්සයා කොපුව දික් කරනකොට කුමාරයාට දැන් කතා දෙක ගැනත් කල්පනා වෙනවා හටන ගැනත් කරන ඔය චිත්තක්ෂණේ වැද්ද කරන්නේ කුමාරයා බිම දා ගන්නවා විජාහට කුමාරි කඩුව දෙනවා දැන් මොකද වෙන්නේ කසාද කුමාරයා පැත්තක බෙල්ල ගහilla මස් ඇද්දා තමයි දිරන්නේ. ඒ වගේ මේ සටන් කරන වෙලාවේදී මේ ගෙවෙමින් පවතින ආ වූ ආනාපානයට කඩුව දෙන්න තියේදී ඒකට කොපුව දීලා ඒ වෙලාවට මෙනේ රූප ගැන සද්ද ගැන හීන පලාපල අහන්න හදනවා කියලා කියන්නේ ඔය මනමි කුමාරි කරපු වැඩේ තමයි. කඩුව දෙන්න ඕන දැන් කොපුව දීලා කොපුව දෙන්න කඩුව දුන්නට පස්සේ මස්සද්දී මස්සද්ද ගැනයි මේ රජ කුමාරගේ හිත. සූසට කලාවන්ගෙන් පිරිච්ච මනමේ කුමාරයා කසාද කුමාරයා ගැන නෙවෙයි. අපේ හිත කාමෙටමයි. අපේ හිත කාමෙටමයි. අපේ හිත කාමච්ඡන්දෙටමයි. කොහොම හරි මේ පේන දේවල් බලනවා මිසක අර කෙලස් කෙවෙන්නා වූ ආනාපාන දිගේ නැත්තම් අපි ගත්ත අරමුණ දිගේ ඉදිරියට යන්න පුදුමාකාර සටනක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමට මේ වැද්දා මේ මනමේ කුමාරට කියනවා අමන ගතිය ඇති මෙවැනි අඟනක් මවැනි යන්හට කුමන සරණද පිටවයන් කැලෙන් එළියරගේ මනමේ කුමාරට රත්තරන් ටිකක් නැති වෙනවා කුමාරයත් නැති වෙනවා මස්සයක්වත් නැති ඕකනේ සංසාරේ කෑවි අපි මෙතෙක් කල් ඔය පේන රූප සද්ද ගන්ධ රස කවදාකවත් හරපද්ධතියක් ඇති කරන්නේ මනෝමය දෙයක් මේවට කියන්නේ රූප සංඥා ඉතින් මේ වගේ හැපි හැපි අපි භාවනා කළා හරිය පරියන්කොල කී වතාවක් ආකාශ සංඥාවට කොපුව දීලා මේ රූප සංඥාවට කඩුව දීලා ඇද්ද දෙවන්නේක් සම්බන්ධ නැහැ 100 100ක්ම Taman අතේ තියෙන්නේ මෙතෙන්ට ගිය යෝගාවචරයට 100 100ක්ම Tamanගේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් එහෙම නැත්නම් තෘෂ්ණාව නැතිකමත් විද්‍යාවත් කියන දෙක හැම චිත්තක්ෂණයක්ම මේ විශේෂයෙන් මෙතෙන් භාවනා කරපු යෝගාවචරගේ තීරණාත්මකයි. හැබැයි ඉතින් බය ආරින්න මෙහෙම කියනවා. මේ ඉතින් අපි මෙතෙක් කල නම් මේ පේන දේවල්, දකින දේවල් අල්ලගෙන නඩු කතා කර කර හිටියට කතා කළ යුත්තේ මේ ගෙවීමේ පවතිනා වූ මූල කර්මස්ථාන නැත්නම් මතුවෙන්න මතුවීමේ පවතිනා වූ ආකාශයයි. නැත්නම් මේ උදකලාවයි. මේ විවේකයයි. මේ හිස්තනයි. ඒ වෙනුවට අපි ඒ වෙලාවට ඇයි මගේ අංක කහන්නේ? ඇයි මගේ නහය කහන්නේ? ඇයි මගේ නල්ල කියන්නේ? මේ අනිවාර්යයෙන්ම විඳතරා ගන්න පුළුවන් දේවල් තියෙද. දේවල් වෙද්දී ඒවා ගැන නඩු කතා කර කර යුද ප්‍රකාශ කර කර දඟලන්නේ අර ගෙවෙන භාවනා වැඩපිළිවෙලට මායя දෙන ලණුවක් කාලා අන්න එතනදී කඩුව දෙන්න මනමේ කුමාරයාට ඕනේ නම් කපුව දෙන්න වැද්දට මනම වන්ට කඩුව දීපු ගමන් අය කපුව දෙන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඊතරම්දී මේ අඩුවේගෙන යන ගෙවිගෙන යන මේකට ගියාට පස්සේ ඊට පස්සේ දරුවත් chance සඳහන් කළා තියෙනවා අමනසිකරිත්වා මනුස්ස සංඥා අමනසිකරිත්වා අරඤ්‍ය සංඥා අමනසිකරිත්වා පටවි සංඥා ආකාසානංචායතනම් පරිච්ච උප්පජ්ජති දරතං ඊට පස්සේ හිස්තනක් එනවයි කියලා හිතමු අපි මේ මනමේ කුමාරි මෝඩ උනේ නැත්තම් යෝගාවචරය හරි තීන්දුව ගත්තනම් පතමනසිකාරයට ගියා නම් උපයමනසිකාරයට ගියා නම් ඒ යෝගාවචරය එnde එnde එnde කටු අකුලක වන මේ අඳුරේ කූඩල්ලෝ කකා රිංග රිංග අකුල රිංග මිනිසයාට වෙල්ෙලියක් හම්බුණා වගේ හිතගෙන යන්න පුළුවන් තරක් හම්බුණා වගේ ඔන්න හිතට ස්පාසුවක් එන්න පටන් ගන්නවා ටික වේලාවක් ගියාම ඒක මහා පාළුයි මහා කම්මැලි දැන් මම මොකද කරන්න ඕනේ කියලා අමුත්තු සැකයක් එන්න පටන් ගන්නවා අමුතු සංඥාවක් එන්න පටන් ගන්නවා මේ හුඟක් අමාරු හටනක් කරලා මේ ආකාසානං ඡායතනෙ කියලා මේක සාමාන්‍ය සමත ක්‍රමයට කියන්නේ ඉතින් මේ ආකාශය එළඹ වාසය කරනකොට අර ගෙවම් කළ පාරේදී තෑයින සංකිලස දම ගෙවිලා වෝදානීය ධම වැඩිලා ප්‍රඥාව ඉදිරිපත් වෙලා ඉන්නකොට ඒ යෝගාවචරයට ප්‍රශ්නයක් ඇති වුණා ඊගාවට මම මොකද කරන්න කියලා. මේ ඊගාවට මම මොකද කරන්නේ කියන්නේ දැන් එකට නොදකින් නොපතන් කියන එක ඕනම චිත්තක්ෂණයක අපි තව දෙයක් හොයනවයි කියලා කියන්නේ මේ ඉන්න චිත්තක්ෂණ කරන වෛරය. නිසා මට ඉඩ දෙන්න මේ වාක්‍ය කියන්නේ අද මේ ලෝකේ තියෙන පරිවේෂණ අද මේ ලෝකේ තියෙන භෞතික ඥාන සියල්ලම වර්තමානයේ දියුණු කරන්න හෝ වර්තමානයේ තනවා වඩන්න හදපු දේවල් ඒ කියන්නේ වර්තමානයේට द्वේෂය නිසා ඇති වෙච්ච ඥානෙ. අද තියෙන සියලුම ඥාන द्वේෂ පදනමේ තියෙනවා. මේ දැන් ඉන්න එක හරි නෑ. මේක තව දියුණු කරන්න ඕන කියලා කියන්නේ. මේ වටිකම අනාර්ය පරිශ්‍රය. අනාර්ය ඥාන. ලෞකික ඥාන. කොයි වෙලාවක හරි තේරුම් ගත්තොත් මේ එළඹ සිටි මේ චිත්තක්ෂණය මේ ක්ෂණ සම්පත්තියේ විතර වටින දෙයක් නැහැ. ඒකේ ඉන්න ඒකේ පක්ඛන්දති පසීදති තන්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියලා මේ උපයා හපයා ගන්නාලද මේ හිස්තන මේ අවකාශය මේ හුදකලාව මේ විවේකය සමාදන් වෙනවයි කියන එක එළඹ වාසය කරනවා කියන එක ප්‍රීතියට බොහෝම නෑකම් කියන කතාවක් පිරිච්ච ගතියට බොහෝම නෑකම් කියන කතාවක් ඒක නැති බවට ලකුණක් තමයි එන සැකේ. දැන් මම මොකද කරන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උපයගත දේ ටික වේලාවක් යනකොට ඒකත් එපා වෙන ගතියක් වෙන එකක් දරතයක් වඩපත් වෙනවා නිකන් කෙලවරක් කරගන්න බෑ එහෙම නැත්නම් හරියට කැලයක් මැද ටෝච් එකකුත් නැතුව වැස්සේ අන්ධකාරයේ ඉන්නකොට ඇති වෙන පාළු ගතිය ඒ ඇති වෙන කාංසා ගතිය අවිවේකී ගතිය අනිෂ්ඨිර ගතිය බිය දනවන ගතියක් විය යුතුයම නැහැ මගේ හිතෙන් එනකොට එන්න පටන්. ඒකෙන් තමයි අර ප්‍රශ්න නගින්නේ. හරි හරි මෙතෙන් ආව ස්වාමීන් වහන්සේ කිව්ව විදිහ හරි මෙහෙම හරි ඔක්කොම තර දැන් මම මොකද කරන්න කියලා එන්නෙම මේ යමක් තියෙන තැන අපිට ආරක්ෂිතව රැටෙනවා. යමක් තියෙන තැන අපිට සාපේක්ෂව මැන කියලා ගන්නම මාන්නේ ඇති කරමුදා. යමක් නැති තැනට ගියම මනින්න බෑ. මාන්නේ නැති වෙනවා. දැන් මම්මියාගේ දිගපල්ල මැනගන්න බැරි වෙනවා. තෘෂ්ණා කරන දෙයක් නැහැ. ඒ නිසා සංඥා මේ තණ්හා මාන දිට්ඨි එහෙ බලනවා මෙහෙ බලනවා දැන් මේක මොන විදියෙන්වත් යාම බේරගන්න බෑ. ඒ වෙනුවට හිතෙනවා අනේ හිඳ හිඳපු ආස්වාද ප්‍රසවාසය හොඳයි. එහෙම නැත්නම් මේ රූප සංඥා එහෙම නැත්නම් පාඨ වියාපෝ තේජෝ හොඳයි කියලා හිත නිකන් හරියට කූරුට දාපු කුරුල්ලේ කොහොම හරි පැනලා යන්න හදනවා වගේ ඇතුළත දර්ථයක් හට ගන්නවා. ඒ දරතේ නිසා එකපාරට හිත ආයසරයක් එක්ක සද්දයකට වේදනාවක් හිතුවට කියලා ගැස්සිලා අරමුණට යනවා. ඒක සාධාරණයි. ඒ මොකද පළවෙනි වතාවට හිතනකට ගියාට අපි පුදුම බයයි විවේකයට. අපි ළඟ තියෙන පුදුමාකාර බීතිකාවක් අලුත් දෙයකට. අපි ළඟ තියෙන පුදුම පුදුමාකාර බයක් අලු නව නවපන්නයකට. සෙල්ලක්කාරකමක් අපේ හිතේ ඇත්තෙම නෑ අම්මු මැට්ටෝ. මුම සම්ප්‍රදාන කුල જાතියක් මේ මොකද විඥානයේ හැම වෙලාවෙම ඇති නැති ભેදයේ පෙන්නලා ඇති දෙයට බඳින මේක තමයි විඥානයේ කෘත්‍යය එනිසා මේ ආකාසානංචාතල ගියත් ඊට යටින් තියෙන විඥාණය මේ නැති තැන පාළුයි නැත්නම් හරි කම්මැලි අනිෂ්ටිරයි ප්‍රස්තාරඳින්න විදියක් නැහැ මනින්න කිරන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක නිකන් ඇල්ලතුරු බොන්න වගේ. ඒ නිසා මොනවා හරි දෙයකට හොයන ගතියක් තියෙනවා. ඒ හොයන ගතිය මොකද රූපයාගේ ආස්තික ප්‍රඥප්තිය සහ නාස්තික ප්‍රඥප්තිය කියන මේ දෙකේ ආස්තික ප්‍රඥප්තියට අදින එක තමයි විඥානයේ එකම කෘත්‍යය. දෙකට බෙදලා ආණ්ඩු කරන කේ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ නාස්තික ප්‍රඥප්තියට හිත බැඳපන් කියලා. බුදුහාමුදුර අපිට කියන්නේ නෑ ආස්තික ප්‍රඥාප්තියට හිත බැඳපන් කියලා. මේ රූපයට ප්‍රඥාප්ති දෙකක් කියනවා කියලා දැනගන්න. සංසාරේ කවදාහකවත් නාස්තික ප්‍රඥාප්තිය පෙන්වන්න බෑ අපිට. පෙන්වන්නේ නෑ. පෙන්වන්න ඒකට යන්න ඕනේ අර විදියට ප්‍රතිපදාව හරහා මනුස්ස සංඥාව අතහැරලා අරඤ්‍ය සංඥාව අතහැරලා පටවි සංඥාව අතහැරලා ක්‍රමයෙන් ගියොත් මේක උපයන්න පුළුවන්. මුත් විඥානය අවිල්ල කියනවා දැන් ඔබ ඉවරයි. මනින්ට ගිරන්න බෑ. එසක් කොහොම හරි ආයෙසරයක් නොදන්න යාට වැඩිය හොඳ දන්න යා එනිසා මොන හරි කරපන් කියලා. මේක මම නෙවෙයි. මේකේ පරිණාමයේදී ඇතිවෙච්ච එකක් කියලා පරිණාමවාදීන් කියනවා. සංසාරේ පුරාවට ආස්තික දේත් එක්ක මේ ලාභ සත්කාර සම්මාන සිලෝකත් එක්ක වැඩිච්ච හිත ඒ මොකවත් නැත්තන්න කැමති නැහැ. මේ මේ කාරණා මේ දේ දන්නේ නැත්නම් හැමදාම ප්‍රශ්න අහනකොට මෙන්න මේ වගේ විවේක දැන ගියා දැන් මම මොකද කරන්න කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඒ ඇති තැනත් නැති තැනත් දෙකම ලක්ෂ කෝටි වාරයක් බලලා යමක් දැනෙන ඒ කියන්නේ නිමිටි කරන්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් විඳින්න පුළුවන් අඳුන ගන්න පුළුවන් හසුරවන්න ව්‍යාපාර කරන්න පුළුවන් දේ ආස්තික ප්‍රඥප්තිය. නිමිත්තක් නැති අරමුණක් නැති විඳින්න බැරි සංඥා කරන්න බැරි ව්‍යාපාර කරන්න බැරි දේ නාස්තික ප්‍රඥප්ති මේ දෙකම එකම කාසිය දෙපැත්ත බව තේරුම් ගත්තොත් විඥානයේ කට්ටකම නැති වෙලා යනවා. විඥානයේ තියෙන ඡටගතිය මායාවී ගතිය නැති වෙලා යනවා. ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ තමන්ට කරන්න තියෙන මේ වරින් වර සිහිය ලැබෙනවා වරින් වර සිහිය නැති වෙනවා වරින් වර අරමුණු වෙනවා වරින් වර අරමුණු නැති වෙනවා මේ දෙකම එකම කාසියේ දෙපැත්තක් බව බලන්න නම් නාස්තික ප්‍රඥප්තියට ඇති බිය නාස්තික ප්‍රඥාපත්‍යති සබකෝඩේ. නාස්තික ප්‍රඥාපත්‍යති කෝඩු ගතිය. බුදුන් කරේ සද්ධාවෙන් සීලයක තෙදින් සතිය ආනුභාවයෙන් මේක උපයා ගන්න ලද්දක් මේක ප්‍රතිපදාව උපයා ගන්න ලද්දක් එතන සංකලේශික ධර්ම නෑ ඕදානීය ධර්ම තියෙනවා මේක ඥාණින් උපයන්න ඕනේ නමුත් මේක පවතින්නේ නෑ මේක පවතින ආස්තික ප්‍රඥප්තිය ඕනේ ආස්තික ප්‍රඥප්තිය නැතුව ආස්තික ප්‍රඥප්තියට ඉන්න බෑ මේවා ප්‍රඥප්ති මේවා සම්මුතියෙන් පණවන ලද්ද දේවල් මේ දෙකේ අරක හොඳයි මේක හොඳයි කියන්නේ නැතුව දෙකම විසයෙහි සමසිත නොසැලෙන සිත తాදී හිත ඇති කරන්න නම් කොච්චරක් ආත්ම විශ්වාසය තියෙනවද කොච්චරක් ඒ යෝගාචරගේ හැකි සංඥාව තියෙනවද කොච්චරක් ඒ යෝගාචරයට මේකට බැසගෙන මේකේ පట్టල වෙන්න පුළුවන් ශක්තිය ඒක බුදුහාමුදුර සමහරලාට වීරත්වය කියලා කියනවා අන්නේ වීරත්වයට ගියාට පස්සේ තමන්ට තේරෙනවා ඉඳපු ගමන් මේ මනස ඇතිපැත්ත පෙන්නවා. ඉඳපු ගමන් මේ මනස නැතිපැත්ත පෙන්නවා. ඒකල විඥානය කියන ඇතිපැත්ත හොඳයි නැතිපැත්ත නරකයි. නැත්නම් නැතිපැත්ත නරකයි හොඳයි නැතිපැත්ත නරකයි කියලා මේකට මනාපමනාප දෙක රිංගවල අපි සටන් කරන්න පටන් ගන්නවා. යුද ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. මේ යුද ප්‍රකාශ කරන්නේ නැතුව මේ දෙකම බොහෝ වෙලා බලා සිටීමෙන් වරක දැනෙනවා වරක නොදැනෙනවා වරක දැනෙනවා වරක නොදැනෙනවා හරියට සාමාන්‍ය භාවනා කරන්න නැති එක්කෙනෙක් නිින්දින් අවදි වුණාට පස්සේ ආය නිින්දට වැටෙනවා ආය අවදි වෙනවා ආය නිින්දට වැටෙනවා ළඟ ළඟ ළඟ ළඟ වෙනවා ආන්නේ ඒක සතිය තියාගෙන සීලය තියාගෙන සද්ධාව තියාන කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචර තේරෙනවා මේ දෙකක් දෙකට බෙදලා ආස්තික පැත්තට ආධිනික තමයි විඥානයේ මායාව මේ විඥානීය කරන ෂටගතිය මේක බුදුහාමුදුරුවෝ දැනගෙන අපිට පිටිපස්සේ ඉඳලා රහසෙන් කියනවා. ඔක නැති කරන්න නම් විඥානයගේ ඔය ලනුව කන්න නැති වෙන්න නම් ගොඩබෙත දොරුකමට අහු වෙන්නේ නැති වෙන්න නම් ඔබ ඇති දෙයට හෝ නැත්නම් දැනෙන දෙයට හෝ නොදැන දෙයට සමසිත මේක හරියට මේ යකඩෙන් භාජනයක් හදලා ගැල්වනයිස් කරනවා වගේ යකඩ භාජන වැඩි කල් තියන්න බෑ මලකට ගන්නවා. මේක ගැල්වනයිස් කරනවා. ඒ නිසා මේ හිස්තන ආවට පස්සේ ආයෙ එන්න දින්න අරමුණු ආයෙ අරමුණු කිවිලා ආයෙ හිස්තන්ට යන්න අරින්න. මෙන්න මේ දෙකේ අනකොට ඇති වෙන පන්නරයක් එනවා. තිබුණත් එකයි නැතත් එකයි කියලා මෙන්න මේ තැනට එනකොට සදාචාරයේ යෝගාවචරය සදාචාරවාදී යෝගාවචරයට කරදරයක් වෙනවා. දැන් යෝගාචර පිං කරන්න ඕනේ, පව් නොකරන්න ඕනේ, හරි වෙන්න ඕනේ, වැරදි නොවෙන්න ඕනේ. නමුත් මෙතනින් එහාට මේ විඥානීය කටකම අල්ලන්න නම් පුඤ්ඤ පාපම් පහීනස පිං පව් කතාවක් බෑ. දැනෙනවා ආය නොදැනියනවා. ආය දැනෙනවා ආය නොදැනියනවා කියන එක මේක බලාන ඉන්නකොට ප්‍රීතියක් පහළ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ තරමට මේක ලොමු දැහ ගන්නවා. කඹේ ඇවිදින්න වගේ තේරෙන පටන් අර ගන්නවා. නමුත් මේක සිද්ධි වෙන්න වෙන්න මේක වශී වෙන්න වෙන්න තේරෙනවා ඔබ භාවනා කරත් නැතත් ආස්වාස් ප්‍රස්වාසයේ හැම වෙලාවෙම ප්‍රස්වාසයේ කෙලවර නොදන්නා තැනකට ගිහිලා තමයි එන්නේ. අපි ඒක මග ආරවන්න ඒක වට කරගෙන යන්න මොන්න තරම් ප්‍රයත්න කරනවා. හැම වස්තුවක්ම ඒක රාශි වෙලා හැදිලා තියෙනවා. ඒක රාශිවිච්ච අංශු අතරමැද තියෙන හිදැස නොදකින්ඩයි අපේ ඇහැ හැදිලා තියෙන්නේ. අපේ කන හැදිලා තියෙන්නේ. නාසය ඒක ගුලියක්, ඒකකයක්, ඝණයක්, සුබයක්, ආත්මයක් කරගන්නයි. බුදුරජාණන්සේ මේලගෙන හොඳට පතු ගාලා බලපන්. ඕකේ අංශු තියනට මැද හුඟාවක් හිස්තන් තියෙනවා. පරිච්ඡින්න අවකාශයේ වැඩි. මේක උඹේ ඇත්තකේ දෝෂයක් නෙවෙයි. එකම දියා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒකේ ඝන විනිභෝගයක් සිද්ධ වෙනවා. කිච්ච ඝන ආරම්මන ඝන ආදි වශයෙන් තිය වෙන් වෙලා බලනකොට මේ අපි බලාන ඉන්න දේ තුල එකට එකක් හිස් මේකට නිදර්ශනයක් දෙන්න පුළුවන් දැන් මේ නිදර්ශනය අපේ සමාජයෙන් ඈත් වෙමින් යනවා පරණ චිත්‍රපට ශාලාවකට අපි ගිහිල්ලා වාඩි වුණාම ඒ චිත්‍රපට ශාලාවේ චිත්‍රපට තිරයේ ඒ වර්ණ රූප චරණ රූප චලන රූප දිගෑරෙන පටන් ගන්නවානේ ඒ චලන රූප දිගෑරෙන ක්‍රියාව කරලා දෙන මේ ප්‍රොජෙක්ටරේ ප්‍රක්ෂේපණය කියන යන්ත්‍රය ගත්තොත් ඒක භෞතික විද්‍යාවේ අපිට උගන්වනවා ඒකේ ඇතුළෙම තියෙනවා එක දිගට විහිදෙන ආලෝක කදම්බයක්. ඉලෙක්ට්‍රෝන දෙකක් කරා ස්පාර්ක් වෙන්න ඇරලා ආලෝක කදම්බයක් නිකුත් කරනවා. ඒ ආලෝකයේ කදම්බේ ඉස්තරහා හතරස් කොටුවකින් ඒ ආලෝකය අරගෙන 150 ආලෝකයේ 150 අඳුරෙන විදිහේ කෑම් එකක් ඉස්සරහින් කරකිනවා. ඒක හරස් වෙනකොට අඳුර වෙනවා, දිග ඇරෙනකොට එළිය වැටෙනවා. ඉතින් ඒ කැපෙන ආලෝකයේ දිගටම එනවා. අර ඉස්සරහා තියෙන කෑම් එක කැරකෙනකොට තිරයට සුදු එළියක් එනවා, අන්ධකාරයක් එනවා. සුදු එළියක් එනවා, අන්ධකාරයක් එනවා. ඊට පස්සේ අර සුදු එළිය එන වෙලාවට සෙලුලොයිඩ් එක ඉස්සරහින් ඇවිල්ලා චිත්‍ර රාමුවක් තියෙනවා. ඒක වැටෙනවා ඉස්සරහා තිරේට. වැටලා අන්ධකාරයක් ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් එකක් වෙනවා තව චුට්ටකින්. ඊට පොඩ්ඩක් වෙනස් එකක් කරනවා තව චිත්තකින් පොඩ්ඩක් ඉතින් අපේ හිතට පේන්නේ මේක ක්‍රමයෙන් එක හැදෙනවා වැඩෙනවා අත උසනවා ආදි වශයෙන් මේක ඇනිමේෂන් එකක් පටන් ගන්නවා මේක පෙන්වනවා ඊට පස්සේ පොඩ්ඩක් උඩින් පෙන්වනවා පොඩ්ඩක් උඩින් පෙන්වනවා ඉතින් පේන්නේ නිකන් ඒකාකාරී විදිහට අත උස්සනවා වගේ. ඔව් කවුරුත් දන්නේ චිත්‍රපටිය බලන්නේ 150ක් ඉන්නේ අන්ධකාරයේ කියලා. එක එලියක් ඇවිල්ලා ඒ හා සමාන අන්ධකාරයක් දීලා ආයේ එලියක රූපයක් පෙන්වනකොට අර ඉස්සරහා රූපෙම මේ විකාරයක් බවට වෙනසක් බවට පත් වුණා කියලා චරණ චූපයක් මැවෙන්නේ අතරමැද අන්ධකාර නොදක ඉඳක් පමණයි. යම් වෙලාවක ප්‍රොජෙක්ටර් එක අඩුවේකින් කරකෙන්න පටන් ගන්න බලන්න. රූප රාමුවක් කරනවා අන්ධකාර කරනවා ගහන්න හිතෙනවා චිත්‍රපටි ශාලාකාරයට අපරාධි චිත්‍රපටි ආස්වාදේ නැති වුණානේ දැන්. මේක ශෝකාන්ත දුක්ඛාන්ත කතාවක් නෑ මේ මල ප්‍රොජෙක්ටරේ කැඩලා දැන් අපිට අන්ධකාරය පේනවා හැබැයි නැති වුණත් අන්ධකාරය තමයි ඉන්නේ අපි දන්නේ නෑ ප්‍රොජෙක්ටරේ කියන උපකරණේ දිහා බලපු කෙනෙකුට අපිට කියන අය දවස්වල ෆිසික්ස් මාස්ටර් කතා කරලා ওই චිත්‍රපටි බලන ගමන් තිරේ දිහා බලන ගමන් උඩ පැත්ත පොඩ්ඩක් බලන්නයි කියලා ප්‍රොජෙක්ටරේ දිහා එතකොට පේනෝගේ ගෑනු පිරිමි කවුරුත් නැහැ ඔගේ කොල්ලා කෙල්ල වටේ මල් ගහ වටේ ඇවිදිමින් බැඳ ප්‍රේමයේ තරං මහා සාගරේ සාමානයි ඔබ වින්දා කික සින්දු නැටුවට මොකක්වත් නැහැ ඔය ආලෝක තරංග වල. උග තීරේ වැටුණාට පස්සේ තමයි ගෑණික් ඉන්නවා කොල්ලෙක් ඉන්නවා දුෂ්ටයෙක් ඉන්නවා සින්දුවක් ඉන්නවා සෙල්ලම් තියෙනවා. ප්‍රොජෙක්ට් එක බලනකොට පේනවා සිගරට් දුම් අස්සෙන් මේක නිකන් නලියෙන කැඳ ඇලියක් විතරයි. මේකේ චිත්‍රපටිය හදාගන්නේ බලන මොඩයා. ඒකේ 150ක් අන්ධකාරයේ ඉන්නේ. අන්ධකාරය දකින්න ගියොත් චිත්‍රපටිය බලන්න බෑ. ඒ නිසා අපි මේ නටන නාඩගමේ අම්මලා තාත්තලා තියාගෙන ගෑනු පිරිමි තියාගෙන රජ වෙලා බලු වෙලා කරන නාඩගමේ මේ අතරමැද තියෙන අවකාශය දැක්ක දවසේ කුමන නැටුම් කෙලි කවට සිනාදා මොනවද මේ අපි නටන නාඩගම? ඒක දකින්නවත් කැමති නැහැ. බුදුහාමුදුර කොච්චර දක්ෂද කියනවා හොම්බඩ දමලල්ලා පෙන්නනවා. ඔස්සේ උලලා පෙන්නනවා ඕන බලපන් ආනාපානිය ඇතුලෙත් ගැසිලි ගැසිලි ගොඩක් තියෙනවා. ආස්වාසි වුණාට පස්සේ උඹට මග ආරින්න බැරි හිතනක් තියෙනවා. ප්‍රසවාසි වුණාට පස්සේ හිතනක් තියෙනවා. අන්තිම වෙනට ආස්වාසි කියලා දෙයක් නැහැ හිතන විතරයි තියෙන්නේ. ආනෙතෙන්ට යනකොට මේ ඇති වෙන බයට කියනවා කෙලස් කියලා. ඒ වෙනුවට ඇති වෙන ප්‍රීතියට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. මේක කවදා හරි අඳුර ගන්න දවසේ භාවනා ප්‍රතිඵල ඉස්සරහට යන්න යන්න මේක මම වීරත්වයෙන් මේක අඳුර ගන්න ඕනේ. එතකොට මේ හිස්තම් පේනවයි කියලා කියන්නේ අවකාශයේ පේනවයි කියලා කියන්නේ විස්රාමයේ පේනවයි කියලා කියන්නේ හුදකලාවේ පේනවයි කියලා කියන්නේ මගේ දක්ෂකමක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. ප්‍රතිපදාවේ දක්ෂකමක්. සංකිලේශිකා ධම්මා පහීයන්ති මේ කෙලෙස් දුරු වීමේ දක්ෂකමක්. වෝදානියා ධම්මා අ비වද්දි සම්දී හොඳ ධර්ම වැඩෙන බවට ලකුණක් මේක ප්‍රඥාවක් කියලා එක දිහා බලාන හිටියොත් ඒ ආලෝකයේ සහ අන්ධකාර දෙකේ චිත්තපටිය දුවන්නේ ආලෝක රාමුටිගේ විතරයි අන්ධකාර පැත්තේ හිතන්නවත් දෙන්නේ නැතුව තමයි චිත්‍රපටිය දුවන්නේ ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා කාටුන් චිත්‍රපටියක් ගන්න කාටුන් චිත්‍රපටිය කියලා කියන්නේ ඇත්තටම අතින් අදපු රූප ටිකක් හරියට ගානට ප්‍රොජෙක්ටරේ වැඩ කරනවා නම් ඒ රූප වලට පණ එනවා චර්ණ චිත්තයක් බාටපත් වෙනවා. බැරි වෙලා හරි ස්පීඩ් එක අඩු කරලා දුවන්න පොඩ්ඩක් බලන්න. මේ ප්‍රොජෙක්ටර් එකේ නැත්නම් ප්‍රක්ෂේපණ වේගය අඩු වෙච්ච ගමන් චිත්‍රපටියක් නැහැ, රසයක් නැහැ, අන්ධකාරය එනවා, ආලෝකය එනවා, ඉරි කැලි ටිකක් තියෙනවා. ඕකෙන් තමයි මේ ලෝකයක් හදාගෙන. ඕකෙන් තමයි අපි මේ සම්මුතියක් හදාගෙන. ඕකෙන් තමයි අපි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හදාන ජීවත් වෙන්නේ. නිසා මේක දකින්නකොට පුදුමාකාර බංකොලොත් භාවයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ මේකට නේ මේ තෝතෝ වරපල කියලා කැති අරගෙන පොරෝ අරගෙන ගහ කොටා ගන්න මේ මේ මනෝ පුබ්බංගම වූ මනෝ සෙට්ට වූ මනෝමය වූ දෙයකටනේ ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ සංසීතිය දන්නේ නැතුව ඔබ උසාවිය කියලා දිනුවත් පරාදයි පෙරදුනක් පරාදයි ගහපාදීලා දිනුවත් පරාදයි පෙරදුනක් පරාදයි මේක දැක්කනම් මොන මල හෝන්තුවකටද මේ රණ්ඩු කරන්නේ මොන දෙයකටද මේ රණ්ඩු කරන්න කියලා ඒ තමන් මෙතෙක් අගේ ආඩම්බරය කරගෙන යන කන කරගහගෙන යන හන මිටිය මේ විදියට ඕජාව බහින්න පටන් ගත්තට පස්සේ මේක තුලින් ප්‍රීතියක් උපදයන්න තියා යෝගාවචරගේ මොලේ පුපුරන්නේ නැතික පුදුමයි යම් කිසි කෙනෙකුට මේකෙන් ප්‍රීතියක් උපදවන්න පුළුවන් නම් මම පාවිච්චි කරන වචනයක් අමානුසිකයි කියලා. අමානුසිකයි. ඒ තරම්ම මේක කාලා තියෙන්නේ අපි. ඇබ්බැහි වෙලා තියෙනවොත් බුදුහාමුදුරු කියනවා නෑ. ඉතින් මිනිස්සු අහනවා ඔබ වහන්සේ ගාන්ධාරවේද ඔබ වහන්සේ දෙවියෙක්ද ඔබ වහන්සේ නෑ නෑ මම මිනිස්සෙක්. මගේ තියෙන වෙනස තමයි ප්‍රතිපදාවෙන් ගිහිල්ලා. මේක මම බල්ලා තියෙනවා. මම කට්ටියටත් කියලා දීලා තිනවා. ඒ කට්ටියට පෙන්නලා දිනවා. ඒ නිසා මේ විදිහට මේ යමක් විනිවිද දැකීම අපි ළඟ තියෙන කුසලතාවයක්, හැකියාවක්. හැබැයි ඒක ක්‍රමයට යන්න ඕනේ. ආනේ විදිහට ගිහිල්ලා දවසක තීරුම් අරගත්තොත් මේ ගත්ත මූල කර්මස්ථානේ අපි ගත්තොත් ආනාපානිය මේක හොඳට බලනකොට ඒක විනිවිදිනවා. හිස් වෙනවා. බොඳ වෙනවා. ලොඳ වෙනවා. වඳ වෙනවා. මෙන්න මේක දිහා බලාගෙන ඉන්නකොට බය නොවි සිටීමටම කේත හැකි පසීතති පක්ඛන්දති සම්තිත්‍ඨති අදිමුච්ඡති අමාරුයි ඒක පිටින්ද කතා කරන දෙයක් නේ. නමුත් එක උත්තරයක් තියෙනවා. මේක ලක්ෂ කෝටි වාරයක් පෙන්වන්න. නැවත නැවත මෙතෙන් යන වෙහෙස බලන්න එපා. බලනකොට තේරෙනවා මේක තමයි ප්‍රകൃතිය. අපි මේකෙන් මේ ගාන පිටිමි හදාගෙන හොඳ ලාභ සත්කාර හදාහන මේ කරන දේ අර චිත්‍රපටිය බලලා ශෝකාන්ත දුක්ඛාන්ත දැකලා කොල්ල මේ මේ දුෂ්ටයාට ගහනකොට අපි විසිල් ගන්නවා. දුෂ්ටයා කොල්ලට ගහනකොට ඉතින් බුටු ඇඳට ගහනවා මේ තිරහෙට වෙඩි තියනවා එන්න සෙල්ලම්. මොකද අපි දන්නේ මේ චිත්‍රපටියක් බලන්න කියලා. ප්‍රක්වන් සාමුද්‍රෝ කියනවා ගියාලු මෙක්සිකෝ චිත්‍රපටියක් බලන්න. චිත්‍රපට ශාලාවට. ගිහිල්ලා බලපුවම රිදී තිරේ රෙද්දක් නෙවෙයිලු කොන්ක්‍රීට්ලු. එදින චිත්‍රපට ශාලාව කතා කරලා මේ කොන්ක්‍රීට් එක රත් වෙන්නේ නැද්ද? තමනේ රෙද්දක් දාන්නේ රෙද්දට තමයි ඇවිල්ලා ආලෝක ප්‍රක්ෂේපණය වටින්නේ. ඊට පස්සේ තමයි චිත්‍රපටි පෑම රිදිතිර කියන්නේ ඒකට. ඊට පස්සේ ගෝලු මේකේ ඉන්නේ කව්බෝයිස්ලා. බැරි වෙලා හරි දුෂ්ටයා කොල්ලට ගහනවා දකින්නට මු පිස්තෝල අරන් වෙඩි තියනවලු තිරේට. ඉතින් රෙද්දක් දාලා බේරන්න බැරිලු. අපි මේ කොන්ක්‍රීට් දාලා තියෙන්නේ මේ චිත්‍රපටි බලන කට්ටිය මේ ගොපල්ලෝ. අර හැඟුම් වලට කොච්චර බය වෙනවද කලබල වෙනවද ඒකත් එක්ක ඇඳ ගන්නවද කියනවනම් පිස්තෝලේ ගත්ත ගමන් දුෂ්ටයාට වෙඩි තියනවා. කොච්චර කාලද ඉන්නේ අපි. ඒ වාගේ මේ ගමන් කරන ජීවිතය අපි බස් එකේ හම්බ වෙලා ඉන්න කී දෙනෙක් එක තරහ වෙලා ඇද්ද? මේ පොඩි ගමනකට යන බස් එකේ ඉන්න මිනිහත් එක්ක කොච්චර තරහ වෙලා ඇද්ද? ඔරුවට කොට වුණාට පස්සේ ඔරුවේ ඉන්න කට්ටියත් එක්ක තරහ වෙලා ඇත. මේ භාවනා කරන්න මෙතෙන් ආවට පස්සේ මේ කට්ටියත් එක්ක තරහ වෙන වැඩ තියෙනවනේ. ෆෑන් එක වැඩියෙන් දැම්මයි කියලා අඩුවෙන් දාන එකකට රණ්ඩු. අඩුවෙන් දාපෙන්කන වැඩියෙන් දැම්මයි කියලා රණ්ඩු. මයිලක තියෙන කොළ 3 4 ලියලා මාට දෙකොණින් hina යනවා මුණ්ඩලාට යෝගාවචරයෝ කියනවාද නැත්නම් මොකද්ද දාන්න ඕන නම කියලා. හැබැයි ඒක ජොලියකුත් තියෙනවා. ඒ ජොලියකුත් තියෙන මේ වරුවේ ඊයට ආපු මිනිහා. ඒක අයින්ගම් එක රණ්ඩු. උඹ ඊයා කෙරුවලා ඵලයන් ගෙදර කුලිය අරගෙන මේ ආපු මිනිසුන්ට මොනවද මෙච්චර මේ මනින්න ගිරන්න තියෙන දේවල්. ඒ තරම් අල්ලනවා. ඒ තරම් අල්ලනවා මේ ගෙදර දොරවල් දාලා එන්නේ. එතන ඉතින් මේක දිහා බලනකොට <laughs> hina වෙලා වැඩ නැහැ. hina කාලා මැරෙන්න හිතෙනවා. අපි කොච්චර සංසාරේ මේ මේ එකම මෝඩකම කරන්නේ නැද්ද? මං හිතන්නේ අපි මෙච්චර ගැඹුරට භාවනා කරයි කියලා සංසාරේ. නමුත් මේ ගැඹුරට භාවනා නොකරපෙකේ ආරේ ඇබ්බැහිය නිසා අරමුණ තුනී වේගන යනකොට ආකාශයේ මතුවෙනකොටම හීන දාඩි දාන. කරප්පන්. අරහෙන් රිදෙනවා මෙහෙන් රිදෙනවා ඇහැට මේක පේනවා අරක මේක පේනවායි කියලා මේ සටන පාවා දෙනවා. ඒ පාව නොදුන්නත් ඉස්සරහට ගියාට පස්සේ ඇති දේ නැති දේ අතර දෙක මේ ගැටුමේදී මේක විඥානයේ විශ්ින් කරන ලද ඡන්ද ව්‍යාපාරයක් විතරයි. ওই දෙකටම සමහිත පවත්නන්නේ නැහැ බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ කියලා කිව්වොත් අරමුණු තිබුණයි කියලා කේන්තියක් ගන්නෙත් නෑ නෑ කියලා සතුටක් එන්නෙත් නෑ දැන් අරමුණු වල තියෙන රුප්පන ගතිය කුප්පන ගතිය ඉද්දන ගතිය දුක් දෙන ගතිය නැති වෙනවා අරමුණු මොනවද රණ්ඩුවක් කරලා යනවා නිකන් ආකාශේ මොන ආකාරයේ බලාකුලක් ගියම අපට මොකෝ ඒක රවුම් ආකාර වුණත් ඒක තුනි බලාකුණත් අපිට මොකෝ කො හිටින්නේ නෑ නේද ඉතින් ඕකට මේ දැන්ට තියෙන බලාකුල හරි නෑ ඊගා බලාකුල වරින් කියලා අපි අධිකරණයට ගිහිල්ලා ඉල්ලුවාට මොනෝ කරන්නේ බලාකුල කවදාකවත් ආකාශයට ස්ථිර හානියක් කරන්නේ නෑ ඒ වගේ මේ తాවකාලික ඇවිල්ලා යන මේ හිතවිල්ලකට මේ ඇවිල්ලා යන සද්දෙකට ඇවිල්ලා යන වේදනාවකට අපි මේ නඩු කියන ගතිය දිහා බලනකොට අපිට හැඟීමක්වත් නැහැ මේ වගේන්තර මේ හිස් අවකාශය ගැන. මේ හිස් අවකාශයේ බුදුහාමුදුරු දුන්න වචනේ අජට අවකාශ කියලා. ඒකේ ගැට ගහන්න බෑ. හිස් අවකාශේ ගැට නැහැ. අනේක හැම පඨවි ආපෝ තේජෝ වායෝ අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතෝ පජා. ඇල්ලුවනම් පඨවි ආපෝ තේජෝ වායෝ ගැටයක් තමයි. ඇතුළතත් ගැට පිටත් ගැට ඇතුළ දිගට දිගට ගැට. ඒ නිසා අර ගැට වදින්නේ නැති අවකාශයට ගියාම අපිට පේන්නේ නිකන් නිකම්ම නිකන් කිරි හොත් මේ පතෝල හොද්දයි බතයි කන වගේ කිසි රසක් නැහැ. ගැට නැහැනේ. හපල ගන්න දෙයක් නැහැනේ උම්බලකට නැහැනේ. ඉතින් උම්බලකට ටිකක් දාගන්න. ආයේ පටවියාපෝතේ යොදාගත්ත දානකොටම ගැට. පට ව්‍යාපෘතේ මොනවාවත් ගැට. ඉතින් අපි ගොඩක් කල් හිටපෙන සයික ගාලල්ලා. ඉතින් ගොඩක් කල් අපි කාලා තියෙන පරිප්පු බුදුහාමර පෙන්න දවස් හතෙන් මම උඩ වෙන්නනම් ඕක මන් තියෙන අවකාශය. ඕගොල්ලෝ දන්නේ නැත්තම් නැත්නම් මේ බුදුහාමුදුරු පෙන්නන මේ ශූන්‍යතාවාදී දන්නේ නැත්තම් අද විද්‍යාඥයෙක් කියන දේ අහන්න මේ පෘථුවියේ මේ අවකාශයේ ඇති දේ කියලා කියනවා නම් රූප තියෙන 104යි 96ක්ම තියෙන අවකාශය 126ක් ඩාර්ක් මැටර් 170ක් ඩාර්ක් එනර්ජි රූපේ ලෝකයේ තියෙන දේවල් අරගෙන බැලුවොත් ආස්තිකත්වයේ 104ක්වත් නැහැ. ඒ අතරමැද විශාල අවකාශය තියෙන්නේ. මේ තියෙන අවකා මේ හතරක් වූ අවකාශයට මේ ආස්තිකයේදී අපි මේ ඉඩන් නඩු කියන්නේ. ඒකට මේ තෝතෝ වරපල කියලා කියන්නේ. අපිට කවදා හරි පේනවනේ මේකේ තියෙන හිස් අවකාශයක් මේකේ මොනවද බෙදන්න තියෙන්නේ කියලා. ඒ මනසයි ශූන්‍යතාවයට යන්න යන්න පේනවා ආතතිය නෑ. අසහනෙ නෑ. නමුත් අසහනෙ නැති නිසා අසහනයක් තියෙනවා. පාළුයි. කම්මැලි. නීරසයි. අනේ ඒ දේ නීරස දෙයක් නෙමෙයි මේක ඇත්තම රසයක් තියෙන්නේ. මේක තියෙන්නේ පහදින්න ඕන දෙයක්, බැස ගන්න ඕන දෙයක්, පිහිටන්න ඕන දෙයක්. පෙරමග ලකුණක් විදිහට මේක දකින්නයි කියනකොට මේක දැනටමත් හුක දෙනෙකු කිහිද්ද වෙලා ඇති. නමුත් තාම මේක බොජ්ජංග මට්ටමට ඇවිල්ලා නැහැ. බොජ්ජංග මට්ටමට එනකොට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් හිටියාත් අවුරුදු 2600ක් ගියත් නැතත් ධර්මේ ධර්මෙමයි. ඒක මේ කොනේ කෙරුවත් එකයි අර කොනේ කෙරුවත් එකයි. ඒක අපි ළඟට එනවා. සිනාසිසි මුකුළු පපා එනවා. අපි එනකොට මූණට කියලා ගන්නවා. උණු වතුරක් කරනවා. ඒ මොකද අපි මේ ආස්තිකත්වයයි ආස්තිකත්වයේ තුලයි ආර්ය අෂ්ටාංග මාර්ගය හොයන්නේ. ආස්තිකත්වය ලකද්දාවත් නැහැ. ඇත්තේම නැහැ. ඒක නිසා අපි අසුචි වල හොයන්නේ රත්තරන් කොහෙද කියලා, මැණික් කොහෙද කියලා. ඒ නිසා යම් දවසක මේ ආස්තිකත්වයට සාපේක්ෂව අනාස්තිකත්වය නැත්නම් මේ පේන පට ව්‍යාපෝ තේජෝ වගේ අරමුණු නිමිති වේදනා සංඥා සංස්කාර විනුවට අරමුණු නැති නිවිති නැති වේදනා නැති සංඥා නැති සංස්කාර නැද්දී අටු ගන්න සමසම මට්ටමට දාන්න පුළුවන්. ඇත්තටම ඒක 194ක්ම. මේක බොහොම සොච්චමයි. සමසම මට්ටමට දාන්න පුළුවන් නම් යාට ආධ්‍යාත්මික පුද්ගලයෙක් එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් යෝගාවචරයෙක් වීරයෙක් ශූන්‍යතාවේ දන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒත් නිවන් දැකලා නැහැ. තාම නිවන් දැකලා නැහැ මේ රූපයාගේ තියෙන රූපණ ගතිය, කුප්පණ ගතිය, දරත ගතිය, තවන ගතිය, දවන ගතිය අඩු කරගෙන යන ගමනක් මේ තියෙන්නේ. මේ අඩු යන ගමනේදී අඬා අඬා චරුචරු ගගා කනපින්දම් ගගා ගියාට යන්න පුළුවන් සිනාසිසි. යන්න පුළුවන් සුගත ක්‍රමයට ඒක සඳහා ලොකු බහුසුත ඥානයක් ඕන. එතන ගොඩක් කලපුරුද්ද අවශ්‍යයි. ගොඩාක් යෝනිසෝමනසිකාරය කියලා කෙනෙක්ට ලෑස්තිලා යන ගමන අවශ්‍යයි. ඉතින් දේශනා හමාර කරමින් මම කැමති කියන්නේ යම් දවසක අපිට තාම නිවන් දකලා නැති වුණත් දැන් මම අපි ඉන්නේ මේ ගමනේ. එන්න තමයි යෝනිසෝමනසිකාරය පහළ වෙලා තියෙනවා ඒ මිනිස්සයා නිවන් ලැබපු කෙනෙක් වගේම සතුටින් ඉන්නවා. Taman දන්නවා පාර හරි කියලා. අද කාලේ උපමාවට කියනනම් කල්බදු ක්‍රමයේ Taman වාහනයක් අරගෙන තාම ප්‍රීමියම් එක ගෙවනවා. ඒ වුණාට මෝ කාර් අයිතිකාරයෙක් වගේ ඉන්නවනේ සතුටින්. ආස්පත ගාණක් ගෙවන එක වෙනම කතාවක්. අන්තිමට තමන්ට කාර් එක හම්බ වෙනවනේ. දැන් ගෙවලා ඉවරයි. එහෙම කියනවා බුදුහාමුදුරුවෝ මේක කල්බදු ක්‍රමයට නිවන ගනින්. අරගෙන ඉර සතුටින් ජීවත්වයන්. මගේ ගාණ ගෙවුවට පස්සේ උඹට කාර් එක හම්බ වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මාකරේ සද්ධාව පිහිටෝපං. පිටලා නිවන් දකපු කෙනෙක් වගේ හිටපං. හරි ගියාට පස්සේ ගාස්තු ගෙවන්නේ කියලා. බුදුහාමුදුර හරියම ගාස්තු ගෙවීමේ ක්‍රමයට විදියක් නෙවෙයි ෆිනෑන්ස් සිස්ටම් එකකුත් තියෙනවා. කල්බදු ක්‍රමයකුත් තියෙනවා බුදුහාමුදුරට මගේ සද්ධාව කියන්නේ එහෙම එකක්. බුදුන් කෙරේ සද්ධාව කියන්නේ රහතන් වහන්සේ නමක් විදියට හැසිරියා. ආර්යයන් වහන්සේ නමක් විදියට හැසිරියා. බහුසුතෙක් විදියට හැසිරියා. මොකද උඹ බුද්ධ පුත්‍රයෙක්. ඔය බුද්ධ දුහිතෘකාවක්. ඒ නිසා චර්චුරු ගාලා නෑ බෑ කියන්නේ නැති වෙන්නේ බුදුහාමුදුර කියනවා කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ ශාන්තිපදයක් කැමැතිවන්නා වූ ආත්ම අනුකම්පාවක් ඇති කෙනා හැකි සංඥාව ඇති කරන්නයි. හැකි සංඥාව නැතුව මේ ගමනම තන්නේ කර අඬාවෝ ගෑම. හැකි සංඥාව ඇති වුණා නම් ජයග්‍රහණය නොලැබුණත් යන්නේ ජයග්‍රහයි ගමනක් නිසා ඒ යෝගාවචරයා කොහොම පිපිච්ච මනසකින් තිරියන් මනසකින් මේකට මූණ දෙන්නේ පොඩි පොඩි දේවල් වලට නඩු කියලා නෙවෙයි. එයා ළඟ ප්‍රසිද්ධ ලක්ෂණ දෙකක් එනවා. කවදාවත් චෝදනා නැහැ, කවදාවත් ඉල්ලීමක් කරන්නේ නැහැ. ලද්ද දෙයින් සතුට වෙනවා. ලද්දෙන් සතුටීමේ ಗುಣ කතා කරනවා. ඉතින් ඒක සංඝයා කරන වහන්සේ නම තිවිතු අනිවාර්ය ගුණයක්. ඉතින් ඒව නිකම් පිටින් සායම හරියන්නේ මේ සතිය වඩනකොට ධම්මවිචේ වඩනකොට විනේ වීර්ය වඩනකොට ප්‍රීතිය වඩනකොට ඒක ඉබේම එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම පෞද්ගලිකවත් පොදුවේ සාමූහිකවත් අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි විතර ඒක සඳහා කැප කරපු පොහසත් පිරිසක් මුළු ලෝක ධාතුවේම නැහැ. ඒ නිසා තවදුරටත් චර්චුරු ගන්න එපා මේක සිනාසිසි ඉදිරියට යන්න මේ ප්‍රීති සම්බොජ්ජංගේ අනිවාර්යම පහළ වෙනවා. මන අනිවාර්යයෙන්ම ලකුණු පහළලා තිනවා මේවා අවචාවට කියවන්න එපා. අරියාදුවට කියවන්න එපා මේ ලකුණු. හරි පැත්තට දාගෙන මේ භාවනා ප්‍රතිඵලය ලැබෙන්නේ කියලා ඉදිරියට ගියොත් නුබෝ කලකින් මේක ප්‍රීතිබෝ සම්බොජ්ජංග බාටපත් වෙනවා. ශිරු දිනාට මේ අත්දැකීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයෙම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි